ඒ සුසීම සූත්‍රය එක්තරා අන්දමකින් හරි අපූරු කටයුත්තක්, අපූරු සිද්ධියක් වාර්තා වෙලා තියෙනවා. එක්තරා අවස්ථාවකදී බුදුරජාන් වහන්සේගේ සහ සංඝ පිරිසගේ කීර්ති ഘോഷාව පැතිරීමත් සමග උන්වහන්සේලාට එක්තරා අන්දමකින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන්න පටන් ගන්නවා. ඒ නිසාම සිවුරු පිරිකර පිණ්ඩපාතය, ගිලාන ප්‍රස, ගිලන් පස, සේනාසන ආදී බොහොම යහමින් වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? අනෙකුත් පිරිස් මේක නොලැබීම නිසා අනෙකුත් පරිබ්‍රාජකයින්ට අනෙකුත් තීර්ථකයින්ට අන්‍ය ලබ්ධිකයින්ට මේ බඳු කිසිම ඒ ප්‍රත්‍යපහසුකක් පහසුකමක් නොලැබීම නිසා ඒ අය අතර එක්තරා අන්දමක සාකච්ඡාවක් ඇති වෙනවා විශේෂයෙන්ම මෙන්න මේ පරිබ්‍රාජක පිරිසක් අතර රජගහනුවර ගත කරපු සුසීම කියන පරිබ්‍රාජකයා මුල් කරගත්ත පිරිසේ එක්තරා අන්දමක කතා සංවාපයක් ඇති වෙනවා. ඉතින් ඒකෙදී ඒ පරිබ්‍රාජක පිරිස ඉල්ලීමක් කරනවා මේ සුසීම කියන ඒ නායක පරිබ්‍රාජකයාගෙන් ඔබතුමා ගිහිල්ලා ගෞතම බුදු සාසනය තුල පැවිදි වෙන්න. පැවිදි වෙලාවේ ධර්මය <coughs> දැනගෙන අපි ගාවට එන්න. ඇවිල්ලා අපිට උගන්වන්න. ඊට පස්සේ අපිත් ඒ ධර්මයේම උගන්වමු. ඒකම මිනිසුන්ට කියමු. එතකොට එතකොට අපෙත් මේ ලාභ සත්කාර වැඩි වෙන්න පටන් ගන්නවා. අපිටත් පුළුවන් මේ ධර්ම කිහිල්ලා කියලා දෙන්න, ප්‍රකාශ කරන්න, දේශනා කරන්න. ඒ නිසා ඔබතුමා ගිහිල්ලා කොහොම හරි ওই ධර්මයේ දැනගෙන එන්න. වෙනත් වචන වලින් කියනවා නම් ධර්මයේ හොරකම් කරගෙන ඉන්න කියන එක තමයි කියන්නේ. ඉතින් සුසීම පරිබ්‍රාජකතුමා ඉතින් කෙසේ නමුත් මේක පිළිගන්නවා. පිළි අරගෙන තමයි එයා තීරණය කරන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගාව පැවිදි වෙන්න. ඉතින් එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ සුසීම පරිබ්‍රාජකයාව බුදුරජාන් වහන්සේ සමීපයට කැඳවගෙන යනවා. කැඳවගෙන ගිහිල්ලා මේ සුසීම පරිබ්‍රාජකයාගේ මේ පැවිදි වීමේ උවමනාව බුදුරයන් වහන්සේට සැලකලා සිටිනවා. බුදුරයන් වහන්සේ ත්‍රිජුවම සුසීම පරිබ්‍රාජකයාව පැවිදි කරන්න කියලා ආනන්ද සායනාසට උපදෙස් දෙනවා. ඉතින් එතකොට මෙතෙන්දි පේනවා එක්තරා අන්දමකින් බුදුරයන් වහන්සේ දැනගෙනම මේ තරත්තාගේ යටි අදහස දැනගෙනම ඒකට ඉඩ දුන්නා වගේ දෙයක් පේන්න තියෙනවා. මොකද එකාතකින් බුදුරයන් වහන්සේ දකින්න ඇති මේ තරත්තාගේ තියෙන හැකියාව මේ ධහම අවබෝධ කරගැනීමේ එමත් නැත්නම් අරහත්ත්වයට පත්වීමේ හැකියාව මේ සුසීම සතුයි. නමුත් පැමිණියේ නම් ධර්මයේ හොරකම් කරගෙන යන්න කියලා. ඒ තුලින් පරිබ්‍රාජකයින්ටත් ලාභ සත්කාර උපයා ගන්න කියලා තමයි පැමිණියේ. නමුත් මේ ධහම තුළට බැසගත්තාම ඊට වඩා ලොකු පරිවර්තනයක් මේ තනත්තා තුළ සිද්ධ වෙන බව බුදුරජාණන් වහන්සේ දකින්න ඇති. අනිත් පැත්තට අටුවාචාරින් වහන්සේ මතක් කරනවා බැරි වෙලාවත් සාමාන්‍ය සම්ප්‍රදායනුකූලව මේ සුසීමව මාස හතරක් තිබ්බනම් ඒ කියන්නේ එක්තරා අන්දමක සම්ප්‍රදායක් තියෙනවා වෙනත් පරිබ්‍රාජකෙක් තීර්ථකෙක් මේ දහමට පිවිසුණා නම් එහෙමත් නැත්නම් ශාසනයේ පැවිද්ද ආයාචනා කරනවා නම් ඉතින් සාමාන්‍ය පිළිවෙත තමයි මාස හතරක්වත් එයාව එක්තරා අන්දමක පරිවාස කාලයක ගත කිරීම ඊට පස්සේ කල් ක්‍රියාව බලලා තමයි මහාන කරන්නේ ඉතින් මේ බඳු ක්‍රමයක් අනුගමනය කළොත් එහෙම මේ සුසීමට එක්තරා අන්දමකින් එයාගේ හිතේ පසුබෑමක් ඇති වෙන්න පුළුවන් මේ හොරකම් කරගන්න එක පමාවීම නිසා ඉතින් මේ වැඩේ කරගන්න බෑ කියලා පස්සේ මේ අදහස අත්හැරලා දාලා යන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා වෙන්නත් පුළුවන් බුදුරජාන් වහන්සේ ඍජුවම මේ සුසීමව පැවිදි කළේ කියලා අටුවාචාරින් වහන්සේ මතයකුත් ඉදිරිපත් කරනවා. කෙසේ නමුත් සුසීම පැවිදි වෙනවා. පැවිදි වෙලා ඉතින් කාලය ගත කරනවා. දහම ඉගෙන ගන්නවා, භාවනා කරනවා. ඉතින් ඒ අතරේ එයාට අහන්න ලැබෙනවා විවිධ ස්වාමින් වහන්සේලා බුදුරයන් වහන්සේගේ අභිමුඛයට පැමිණිලා තමන් වහන්සේලා පත්වෙච්ච අරහත්ත්වය ප්‍රකාශ කරනවා. ඉතින් එතකොට ඒ අවස්ථාවේදී මේ සුසීම කල්පනා කරනවා මේ අරහත්ත්වය කියන එක මේ ධහමේ තියෙන එක්තරා අන්දමක ප්‍රබල තනක් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මමත් බලන්න ඕනේ මෙන්න මේ මේ ස්වාමීන් වහන්සේලා සතු මේ සුවිශේෂී වූ හැකියාව මේ දහම් කාරණාව ඉගෙන ගන්න. මොකද්ද මේගොල්ලෝ දැන් මේ අත්පත් කරගෙන තියෙන්නේ මේගොල්ලෝ සතු සුවිශේෂී හැකියාවන් මොනවද කියලා මමත් අහලා දැනගන්න ඕනේ කියලා ඊට පස්සේ රහතන් වහන්සේ කෙනෙක් බවට ප්‍රකාශ කරපු ඒ ඒ භික්ෂුන් වහන්සේලා ගාවට ගිහිල්ලා ඒක තවදුරටත් සනාථ කරගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒ අය ගාවට ගිහිල්ලා කියනවා. මට ආරංචි වුණා මම දැක්කා ඔබ වහන්සේලා බුදුරජාණන් වහන්සේ ගාවට වැඩම කරනවා වැඩම කළා තමන් වහන්සේලාපත් වෙච්ච අරහත්ත්වය ප්‍රකාශ කරනවා ඉතින් ඒක ඇත්තක්ද ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාත් ඒක පිළිගන්නවා. පිළි අරගෙන ඊට පස්සේ අහන ප්‍රශ්න වලින් හැඟෙනවා මේ සුසීම ස්වාමීන් වහන්සේ සතු එක්තරා අන්දමක හිතේ පැවිදිච්ච සංකල්පයක් නැත්නම් විශ්වාසයක්. ඒ තමයි මේ අරහත්ත්වයට පැත්වෙච්ච සෑම දෙනා තුළම විශේෂයෙන්ම අභිඥාවන් තිබිය යුතුයි කියන මේ ආකල්පය. අනිත් පැත්තෙන් විවිධාකාර ධ්‍යාන ඒ ස්වාමීන් වහන්සේලා භුක්ති විඳිය යුතුයි කියන ආකල්පය. ඒ නිසා සුසීම සායනාසේ දිගටම අහගෙන අහගෙන යනවා. පටන් ගන්නවා ඉද්දිවිද ඥාණයෙන්. ඉතින් ඉද්දිවිද ඥාණය තියෙනවද කියලා අහුවාම ඒ රහතන් වහන්සේලා උත්තර දෙනවා නෑ ඒක අපිට නෑ කියලා. ඒ කියන්නේ ඉද්දිවිද ඥාණයෙන් හැඟෙන්නේ විවිධාකාර සුවිශේෂී හැකියාවන්. උදාහරණයක් වශයෙන් එක්කෙනෙක් වෙලා බොහෝ දෙනෙක් බවට පත්වීම. බොහෝ දෙනෙක් වෙලා එක්කෙනෙක් බවට පත්වීම. එහෙමත් නැත්නම් ප්‍රාකාරයක් හරහා යාම, පර්වතයක් හරහා යාම. ඊළඟට වතුර උඩ ඇවිදීම, ඊළඟට අහසේ ගමන් කිරීම. ඉතින් මේ වගේ নানা ප්‍රකාර ඉර්ධි ප්‍රතිහාරයන් මේ ස්වාමීන් වහන්සේලා සතුව තියෙනවද කියලා අහුවම උන්වහන්සේලා ඉතින් බොහොම නිහතමානීව ඒකක්වත් නැහැ කියලා කියනවා. ඊට පස්සේ දිබ්බසෝත කියන ඒ ඥානෙ එහෙමත් නැත්නම් ඒ හැකියාව ගැන අහනවා දිව කන ඈත තියෙන දෙයක් දිව්‍ය ලෝකවල කෙරෙන සංවාදයක් ඈතක කවුරු හෝ යෙදෙන සංවාදයක් දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒකත් නැහැ කියලා කියනවා. ඊළඟට තවත් කෙනෙක්ගේ මනස දැක ගැනීමේ හැකියාවක් නැත්නම් හිත කියවීමේ හැකියාවක් පරසිච්ච විඥානන ඥානයක් තියෙනවද කියලා අහුවාම ඒකත් නැහැ කියලා කියනවා. ඊට පස්සේ මේ තමන්ගේම විවිධ අතීත භව සිහි කිරීමේ හැකියාව පුබ්බේ නිවාසානුසති ඥානය තියනවාද කියලා වහම ඒකත් නැහැ කියලා කියනවා. ඊට පස්සේ දිබ්බ චක්කු කියලා කියන දිවැස තියනවාද කියලා අහනවා. ඒ කියන්නේ කර්මානුරූපව තවත් කෙනෙක් මැරිලා උපත ලබන ආකාරය ඒ ඒ කර්මානුරූපව ඒ ඒ තන සුගතියක් වේවා දුගතියක් වේවා ඒ තන උපත ලබන ආකාරය පිළිබඳව දැනගැනීමේ හැකියාවක් තියනවාද කියලා අහුවාම ඒකත් නැහැ කියලා කියනවා. ඉතින් මේ විදිහට දැන් ඒ කියන්නේ පඤ්ඤා පංච අභිඥා ගැනම අහලා ඒ හැම එකම නැහැ කියලා කිව්වට පස්සේ සුසීම ස්වාමීන් වහන්සේ අහනවා අපිනුතුම් හේ ආයස්මන්තෝ ඒවං ජානන්තා එවං පස්සන්තා යේතේ සන්තා විමුක්ඛා අතික්කම රූපේ ආරුප්පා තේ කායන පුසිත්වා විහෙරතාති දැන් මේ අරූප ධාන ගැන අහනවා විශේෂයෙන්ම මේ රූප ලෝකයේ තියෙන විවිධාකාර හැලහැප්පීම් වලින් හිත නිදහස් කරගෙන ඒ තියෙන ඝර්ෂණයෙන් හිත ඉවත් කරගෙන ඒ ගොරෝසු ගතියෙන් හිත ඉවත් කරගෙන ඊටාම ශාන්ත වූ මනසේ සෑහෙන විමෝක්ෂයක් නැත්නම් විමුක්තියක් නිදහසක් අප්‍රමාණ ගතියක් සීමා බිඳීමක් සාක්ෂාත් කරගත්ත ඒ අරූප ධහන මට්ටමක් ඔබ වහන්සේලා භුක්ති විඳිනවද කියලා වහම ඒකටත් නෑ කියලා කියනවා. ඉතින් එතකොට මේ සුසීම සායනාසර දැන් ඉතින් මේ කාරණාව තේරෙන්නේ නැහැ. උන්වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට කියනවා මට තේරෙන්නේ නැහැ දැන් ඔබ වහන්සේලා අරහත්ත්වයටපත් වුණා කියලා කියනවා හැබැයි මේ එකක්වත් නැහැ කියලාත් කියනවා. ඉතින් මොකද්ද මේකේ කොහොමද මම මේක තේරුම් ගන්නෙ කියලා අහුවාම ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා කියන්නේ පඤ්ඤාය මුත්තා කෝ මයං ආවසෝ සුසීමාති. එවත්නි සුසීම අපි ප්‍රඥාවෙන් විමුක්ත වුණේ. ඊට පස්සේ ඒක විස්තර කරලා දෙන්න කිව්වහම තුන්වහන්සේලා හැබැයි විස්තර කරන්නේ නැහැ. උන්වහන්සේලා කියනවා ඔයාට තේරුණත් නැතත් අපි ප්‍රඥාවෙන් අරහත්ත්වයටපත් වුණා. ප්‍රඥා විමුක්ත භාවයෙන් අරහත්ත්වයටපත් වුණා කියලා. ඊට පස්සේ තමයි සුසීම ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේව සම්මුඛ වෙන්නේ. වඩින්නේ. වැඩලා ඉතින් මේ මෙච්ච කතා සංලාපය මේ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම බුදුරජාන් වහන්සේට හෙළි කරනවා. බුදුරජාන් වහන්සේගෙනුත් ඒ ප්‍රශ්නේම අහනවා. සම්පූර්ණයෙන්ම කොහොමද මේ එකම අභිඥාවක්වත් නැතුව අරූප ධානයක්වත් නැතුව මේ කොහොමද මේ අරහත්ත්ව ප්‍රකාශ කරන්නේ? එතකොට බුදුරජාන් වහන්සේත් යම් පමණක උපදේශත් දෙනවා පුබ්බේ කෝසු සීම ධම්මට්ඨිත ඥානං පච්චා නිබ්බානේ ඥානಂತಿ මුලින්ම සුසීම ධම්මට්ඨිතියක් ඇති වෙනවා ඊට පස්සේ තමයි එහා සම්බන්ධ ඊට අනතුරුව තමයි නිවනට උරුම වෙච්ච නැත්නම් නිවනට සමීප වෙන නිවන වෙතට නැඹුරු වෙච්ච ඒ විපස්සනා ඥානයන් හට ගන්න පටන් ගන්නවා ඉතින් මේකත් තේරෙන්නේ නැහැ සුසීම සායනාසයට අනේ මට ඒක කියලා දෙන්න මට මේක තේරෙන්නේ නැහැ කියලා ඊට පස්සේ සුසීම සායනාසය වෙටිලි කරාම බුදුරජාන් වහන්සේ දැන් මේ ධම්මට්ටිති ඥානය ගැන එක්තරා අන්දමකින් විස්තර කිරීමක් කරනවා. ඉතින් මෙතන තියෙන සම්පූර්ණම විපස්සනාවක්. විපස්සනාවේ එක පැත්තකින් කියන්න පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධය. ඊළඟට ඒකටම පටිසමුපාදය නැත්නම් ඉදප්පච්චේතාවය පිළිබඳව තියෙන අවබෝධය. මෙන්න මේ කාරණා දෙක ධම්මට්ඨිතේ වශයෙන් වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒ අනුව අපිට දැනගන්න පුළුවන් මේ ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම කතරම්නම් අත්‍යවශ්‍යද මේ ධම්මට්ඨිතිය සඳහා. හොඳට දහමට එළඹීම සඳහා, ධහමය තුල හොඳ ආකාරව තහවුරු වීම සඳහා. ඊට පස්සේ ඒ මත පිහිටාගෙන කතරම්නම් වැදගත්ද පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියන සාමාන්‍යයෙන් හේතුඵල ධම පිළිබඳ දක්නා නුවණ ප්‍රත්‍යක්ෂ කරගත්ත නුවණ තමන් තුළ ඇති කර ගැනීම කතරම් වැදගත්ද කියන කාරණාව පැහැදිලි වෙනවා. ඒ නිසා අපි ප්‍රතිපට්ඨානයක් වඩද්දි මෙන්න මේ කාරණා දෙක මතු කරගන්න නැත්නම් මේ අවස්ථාව උදා කරගන්න තමයි විශේෂයෙන්ම වෑයම් කරන්නේ. ඒතර කායानुපසනාව කරහා කය උපයෝගී කරගෙන කය ඉරියව් පැවැත්ම තුළින් කය තුල ක්‍රියාත්මක වන ධාතු ලක්ෂණ තුලින් ඊළඟට ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියක් තුලින් විශේෂයෙන්ම මේ කයේ තියෙන අනිත්‍යතාවය වටහා ගන්න උත්සාහන්ත වෙනවා. ඒතර ඒ බඳු අනිත්‍යතාවයක් වැටහෙන්න වැටහෙන්න මේ කයේ තියෙන දුක්ඛ ස්වභාවයත් වැටහෙනවා. මේක මරණයෙන් මත්තට මේකට උරුම වෙන තත්වයක් වැටහෙනවා. මේක තියෙන පිළිකුල් ස්වභාවයත් වැටහෙනවා. ඒ හරහා එක්තරා අන්දමකින් අර කයට තියෙන ආසා කරන ගතිය, ඒකට තියෙන එළඹුම, ඒකට තියෙන ආසාව, ගැලී සිටීම, තණ්හාව මේවා සෑහෙන දුරට ඉවත් වෙවි ඉවත් වෙවි ගිහිල්ලා ඒ තුළ උපේක්ෂාවක් එහෙමත් නැත්නම් ඊටත් එහා ගිහිල්ලා විරාගයක් ඉස්මතු වෙන්න පුළුවන්. එතකොට මේ සතිපට්ඨානයක දකින්න ලැබෙන මේ ප්‍රධාන ලක්ෂණ කීපයක් ඉතින් අපිට ඕනනම් මතක් කරගන්න පුළුවන්. මුලින්ම අපි හොඳට සිහිය පිහිටවනවා. අපි හිතමු කායानुපස්සනාවේදී නම් රූපී අරමුණක් තුළ කය ඉරියව්වක් තුළ නැත්නම් කායේ කයේ සිද්ධ වෙන ආශ්වාසයක් ප්‍රශ්වාසයක් තුළ පිම්බීමක් හැකිලීමක් තුළ නැත්නම් කයේ මතුවෙච්ච යම්කිසි සංවේදනාවක් තුළ ධාතු ලක්ෂණයක් තුළ ඉතින් අපේ සිහිය පිහිටුවාට පස්සේ ඒක සෑහෙන දුරකට බහුලීකృత කරගන්න අවශ්‍ය වෙනවා. ඔන්න දැන් අපි එළඹෙනවා සිහිය පිහිටුවා කියන අවස්ථාව. සතිපට්ඨාන කියන අවස්ථාව. හැබැයි එතන නෙමෙයි අවසානයේ ඊළඟට තින් උත්සාහන්ත වෙන්න ඕනේ විපස්සනා නුවණක් දිනු කරගන්න. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති දැන් එතකොට මේ සමුදය වය දැකීමක් ඇතිවීම නැතිවීම ස්වභාවයක් දැකීමක් උදයව්‍යයක් දැකීමක් කරා මේ භාවනාව මේ අභ්‍යාසය ඉස්සරහට අරගෙන යන්න අවශ්‍යයි. ඉතින් එතකොට අපිට අපේ හිතේ සෑහෙන සතිමත් භාවයක් උපදව ගන්න අවශ්‍යයි. අතීතයෙන් අනාගතයෙන් හිත මුදවලා මේ වර්තමාන මොහොත තුළ හිත රඳව ගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ වර්තමාන මොහොත තුළ පෙළ ගැහෙන නැවත නැවත හට ගන්න මේ විවිධාකාර ධර්මතාවන් මතට අපේ අවධානය යොමු කරමින් මේ ධර්මතාවයන් මතම අවධානය පවත්වමින් ඉඳීමේ හැකියාවකුත් එමත් නැත්නම් සමාධියකුත් මේ සඳහා ප්‍රයෝගී කරගන්න නැත්නම් දියුණු කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ කටයුත්ත සාර්ථක වුණාට පස්සේ තමයි දැන් ඔන්න මේ මතුවෙන මතුවෙන අරමුණු වල යථා ස්වභාවය කෙනෙකුට තේරෙන්න පටන් ගන්නනේ. ඉතින් එතකොට ඒවායේ තියෙන හැසිරීම දැකීම හරහා ඒවා තියෙන අනිත්‍ය ලක්ෂණය කෙනෙකුට ප්‍රකට වෙන්න පුළුවන්. එතකොට මේ බුදුහාඳුරෝ කිව්වනම් තමයි අනිත්‍යයි කියලා. නමුත් මෙතෙන්දී අපි බලන්නේ ඒ බුද්ධ වචනේ කොහොමද සනාත කරගන්නේ? දැන් අපි මෙතෙන්ට එළඹුණේ බුද්ධ වචනයට සවන් දීලා ශ්‍රද්ධාවක් ඇති කරගෙන එහෙමත් නැත්නම් නුවණින් කල්පනා කළා ඒක ඇත්තයි කියලා අපි තුලත් විශ්වාසයක් ඇති කරගෙන. නමුත් මේ අවස්ථාවේදී ඇත්තටම ඊට එහා ගිහිල්ලා අපිම මේ කය පාවිච්චි කරලා එය ප්‍රයෝගී කරගෙන මේ අනිත්‍යතා ලක්ෂණය ඒ තුලින්ම වටහා ගන්න. ඒ තුලින්ම තේරුම් ගන්න. ඒ තුලින්ම ප්‍රත්‍යක්ෂ කරගන්න උත්සාහන්ත වෙනවා. ඒකට අපි ඇත්තටම කරන දෙයක් නැහැ. අපි බලා සිටීමයි කරන්නේ. හොඳ මදහත් සිතකින්, සංසුන් හිතකින්, ඇතුළත කතාව සමනය වෙච්ච හිතකින් ඒ රූප ධාතු වලට ඍෂිසේ හැසිරෙන්න ඉඩ දීලා අපි ඊටාම මදහත්ව තීක්ෂණ අවධානයකින් බලා සිටීමක් කරන්න. ඒතර ඒ ඒ ධාතුන් තමයි ඒගොල්ලන්ගේ යථා ස්වභාවය පෙන්වන්න පටන් ගන්න. ඒතර ඒගොල්ලෝ ඒගොල්ලන්ට අභිමත පරිදි හැසිරෙනවා. අපි ඒක දිහා හොඳට බලාගෙන ඉන්නවා. ඉතින් ඒ බලාගෙන සිටීම එකාතකින් නිෂ්ඵල කාර්යයක් නෙමෙයි මේ මෙතන තමයි නිවැරදි එකාතකින් කියන්න පුළුවන් ඒ සුවිශේෂී බැල්ම තියෙන්නේ. විපස්සනාව තියෙන්නේ. විපස්සනා කියන වචනේම තියෙන එකයි. ඒ විශේෂ වූ බැල්මක්. සොයා බැලීමක්. මොකක්වත් ඒ සිද්ධ වෙන ක්‍රියාදාමයට අතපිවීමක් කරන්නේ නැතිව ග්‍රහණය කිරීමක් හෝ ඒකට බාධාවක් කරන්නේ නැතුව හැබැයි හොඳ අවධානයකින් මදහත්ව මේ සිදුවෙන ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමක් විමසා බැලීමක් ඒතර එතන තමයි අන්න අපිට මේ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වෙන්න පටන් ගන්නෙ. මොකද මේ අරමුණු නිරන්තරයෙන් වෙනස් වෙනවා, ඒවා හට ගන්නවා, සුළු වෙලාවක් පවතින්න පුළුවන් ඊට පස්සේ නැති වෙලා යනවා. ඒතර ඒක කාය කායानुපස්සනාවක නිරත වෙන යෝගාවචරයෙක් නම් කයේ මතුවෙන විවිධ ධාතු ලක්ෂණ හරහා මේක වටහා ගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් ආශ්වාසයක් ඇති වුණා, ආශ්වාසයන් ඇති වෙලා නැති වෙලා ගියා කියන මට්ටම තාමත් සම්මුති මට්ටමක්. එමත් නැත්නම් අපි ඉඳගෙන හිටියා ඉඳගෙන ඉඳලා දැන් අපි නැගිට්ටා. ඒ නිසා ඉඳගත්තු ඉරියව්ව දැන් අවසానයි. දැන් නැගිට්ට ඉරියව්ව හිටගෙන ඉන්න ඉරියව්ව පටන් ගත්තා කියලා දැනගැනීම ඉතින් තාමත් එක මුල් මට්ටමක්. හැබැයි ඒ මට්ටම් අභිභවා ගිහිල්ලා අපි ඊට වඩා සූක්ෂම මට්ටමකට, පරමාර්ථ මට්ටමකට එළඹෙන්න අවශ්‍යයි. එතන තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මේ සත්පුද්ගල ස්වභාවයකින් තොර මෙන්න මේ බඳු ධාතු ක්‍රියාකාරීත්වයක් මේ කය තුළ නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. එතන මෙන්න මේ ධාතු ලක්ෂණ නිරන්තරයෙන්ම මෙන්න මේ අනිත්‍යතා ලක්ෂණයකට මුහුණ පාන. නැවතීමක් නැහැ. පඨවි ලක්ෂණයක්, ආපෝ ලක්ෂණයක්, තේජෝ ලක්ෂණයක්, වායෝ ලක්ෂණයක් මේ බඳු ලක්ෂණ රාශියක් මේ කය තුල ක්‍රියාත්මක වෙනවා. ඒ ඒ ධාතුන් ඉස්සරහට එනවා. ඒගොල්ලන්ගේ ඒ යථා ස්වභාවය පෙන්නනවා. අපි මදහත්යේ දිහා බලාගෙන සිටීම තුළින් ඒ ධාතු ක්‍රියාකාරීත්වය හඳුනා ගන්නවා. තේරුම් ගන්නවා. අනිත්‍යතා ලක්ෂණය වැටහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි මේක තවදුරටත් අධ්‍යයනය කරන්න කරන්න හොඳට විමසා බලමින් ඉන්න ඉන්න කතරම්නම් මේකේ දුකක් තියනවාද මේ නිරන්තරයෙන්ම මේ රූප ධාතුන් අනිත්‍යතා ලක්ෂණයට පාත්‍ර වෙනවාද කියලා අන්න අපි තුල එක්තරා අන්දමක මේ කෙරෙහි විරාගයක් පහළ වෙන්න පුළුවන්. එපා වීමක් ඇති වෙන්න පුළුවන්. මේක ප්‍රාර්ථනා නොකිරීමක් හිත තුල දැන් හට ගන්න පුළුවන්. මොකද දුකක් තියෙන්නේ. දුකක් ප්‍රාර්ථනා කළ තේරුමක් නැහැ. වර්තමානයේ දුකක් කුරුම වෙලා තියෙනවා. අතීතයේ දුකක් තිබිලා තියෙනවා. ප්‍රාර්ථනා කළොත් අනාගතයටත් ලැබෙන්නේ මේ බඳුම දුකක්. කියලා මේ දුක්ඛ ලක්ෂණය කෙරෙහි එක්තරා අන්දමක අවබෝධයක් ඒ නිවැරදි ආකල්පයක් කෙනෙක්ගේ හිතේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි මේ බඳු තීව්‍රව ශීඝ්‍රව වෙනස් වෙන ප්‍රවාහයක් අස්සේ නොවෙනස් වෙන දිගට පවතින ආත්ම ස්වභාවයක් කොහෙත් තියෙන්නේ. එහෙම සාරයක් නොවෙනස් වෙන ආත්මයක් තිබිය හැක්කේ නැහැ කියලා අන්න අනාත්ම ලක්ෂණය කෙනෙකුට ප්‍රකට වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන හොඳට මතු කරගන්න තේරුම් ගන්න මෙන්න මේ නිවැරදි විපස්සනාවක් අතිශයින් වැදගත් වෙනවා. ඉතින් ඒක කායानुපස්සනාවක් වේවා වේදනා දිහා හොඳට ඒ බඳුම අධ්‍යයනයක් කරන වේදනානුපස්සනාවක් වේවා. එහෙමත් නැත්නම් හිතේ පහළන විවිධ සිතුවිලි දිහා බලමින්, චේතනා දිහා බලමින්, ඒ පිළිබඳ අධ්‍යයනයක් කරන චිත්තානුපසනාවක් වේවා සිතේම පහළ වෙන විවිධ ධර්මතා හඳුනා ගනිමින් නැත්නම් කයේ පහළ වෙන විවිධ ධර්මතා හඳුනා ගනිමින් වේදනාවල තියෙන විවිධ ධර්මතා හඳුනා ගනිමින් සිතේලි වල තියෙන විවිධ ධර්මතා හඳුනා ගනිමින් ස්කන්ධයන්ගේ මේ තියෙන ධර්මතා හඳුනා ගනිමින් සැහැණ පුළුල් අධ්‍යයනයක නිරත වෙන ධම්මානුපස්සනාවක් වේවා මේ කොයි අවස්ථාවක් තුලිනුත් විපස්සනාවක් සිද්ධ වෙනවා එතකොට මෙන්න මේ සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා කියන එක එතකොට මේකේ විපස්සනා භාවනා කොටස නැත්තම් සතිපට්ඨාන භාවනා කොටස වශයෙන් ධහම තුල ඉගැන්වෙනවා. එතකොට මෙන්න මේ මට්ටම තමයි ඊළඟට බුදුරජාණන් වහන්සේ ඉතින් මෙතෙන්දීත් සුසීමටත් උගන්වන්නේ. එතකොට දැන් සුසීමෙන් අහන ප්‍රශ්නේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. සුසීම මේ රූපය නිට්ටයද අනිත්‍යද? එතකොට සුසීම ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා අනිත්‍යයි කියලා. ඒතර මේ දෙන පිළිතුර හුදෙක් පොතින් පතින් බලපු පිළිතුරක්ම නෙමෙයි. ඉතින් මේක ඉතින් කවුරුත් දන්නවා එහෙම ගත්තොත්. නමුත් සුසීම සාවින් වහන්සේ එක්තරා අන්දමකින් ලැබපු ප්‍රත්‍යක්ෂ නුවණක් තමයි දැන් මේ බුදුහාඳුරුව තවදුරටත් උපමට්ටම් කරන්නේ. මේක තවදුරටත් උත්සන්න කරන්නේ, තවදුරටත් වඩා වර්ධනය කරන්නේ. දැන් මේ සුසීම තුලම ස්වාමීන් වහන්සේ තුලම එක්තරා අන්දමක මේ අනිත්‍යතා දර්ශනය වැඩි දියුණු කරන්න උපමට්ටම් කරන්න බුදුරජාන් වහන්සේ තමන් වහන්සේගේ දේශනා විලාසය යොදා ගන්නවා. සුසීමසානස් දැකලා තියෙනවා මේකේ මේ රූපේ තියෙන අනිත්‍ය ස්වභාවය. ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන තිනවා ඒක අනිත්‍යයි කියලා උත්තර දෙනවා. උතර මෙතෙන්දී බුදුරජාන් වහන්සේ හරස් ප්‍රශ්නයක් අහන්නේ නැහැ. සුසීම සායන් වහන්සේගෙන් මේ මං කිව්ව හින්දාද ඔය අනිත්‍යයි කියලා කියන්නේ. ශාස්ත්‍රීය ගෞරවයකින්ද අනිත්‍යයි කියලා කියන්නේ. නැත්තම් තමන් විසීම මේක දැකලාද අනිත්‍යයි කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ හරස් ප්‍රශ්නයක් අහලා නැහැ. නමුත් ඒ බඳු හරස් ප්‍රශ්න අහපු දැනුත් මේ ධහම තුල තියෙනවා. උදාහරණයක් වශයෙන් මහා තණ්හා සංකේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දිගට මේ විදිහටම ප්‍රශ්න නගනවා. යම් අවස්ථාවක නැවතිලා අනිත් පැත්තට අහනවා මේ ආයශතුන් වහන්සේලා මේ අනිත්‍යයි කියලා කියන්නේ නැත්නම් දුකයි කියන්නේ අනාත්මයි කියලා කියන්නේ මේ මං කියපු හින්දාද? නැත්නම් තමා වශයෙන්ම දැකලාද? ඉතින් එතකොට භික්ෂුන් වහන්සේලා <coughs> උත්තර දෙනවා අපි ශාස්ත්‍රූ ගෞරවයෙන්වත් භාගතුන් වහන්සේ දේශනා කරපු නිසාවත් නෙමෙයි දැන් මේ අනිත්‍යයි කියලා කියන්නේ අපිම දැකපු නිසා. මොනෝක ඊටාම් වැදගත්. මොකද අපි ඒ තමන් බුදුරජාන් වහන්සේ සරණ ගිහිල්ලා උන්වහන්සේව විශ්වාස කළා ශ්‍රද්ධා මාත්‍රයෙන් අදහගෙන විශ්වාස කරගෙන යන මාර්ගය ඒක ධහම තුළ තියෙනවා. සද්ධානුසාරී කියලා කියනවා. ඒ වගේමයි මේ කියපු ධහම ටිකක් දුරට මනසින් විමසා බැලීමක් කළා තව තව තහවුරු කිරීමක් නුවණකින් ඇති කරගෙන ඉදිරියට යන මාර්ගයකුත් තියෙනවා. ධම්මානුසාරී කියලා කියනවා. හැබැයි ඉන් එහා මට්ටමන් දැන් මේ බුදුරයන් වහන්සේ ටික ටික සුසීම ස්වාමීන් වහන්සේව එක්කගෙන යන්නේ. තමා තුලින්ම දැක ගැනීමක්. ප්‍රත්‍යක්ෂ කර ගැනීමක්. කිව්ව පමණින් නෙමෙයි තමන්ම ප්‍රත්‍යක්ෂයක් වශයෙන් දැන ගැනීමක්. ඉතින් ඒක තමයි දැන් මේ මතු කරලා උපමට්ටම් කරලා ගන්නෙ. ඒ නිසා අපිට තේරෙනවා එක එක අවස්ථාවන් වලදී දැන් අපි මීට කලිනුත් කතා කරපු යමක සූත්‍රයේ පවා විපස්සනාවක් වඩපු කෙනෙක් වුණත් මගදී වැරදි දෘෂ්ටි වලට යන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට තමයි අන්න කල්යාණ මිත්‍ර ඇසුරක වටිනකම තේරෙන්න ගන්නෙ. ඒ කල්යාණ මිත්‍ර ඇසුරත් තුලින් ආයෙත් හරිපාරට හැරෙන්නේ. මෙතෙන්දෙත් දැන් මේ සුසීම ස්වාමීන් වහන්සේගේ එක්තරා අන්දමක වැරදි ආකල්පයක් තියෙනවා මේ රහතන් වහන්සේලා සතුව අනිවාර්යයෙන්ම මේ දිබ්බ චක්කෝ දිබ්බ සෝත ඉද්දිවිද ආදී අභිඥාවන් තිබිය යුතුයි කියලා ධානලාභී විය යුතුයි කියලා අන්න ඒ දුර්මතයක් දුරු කරමින් තමයි බුදුරජාණන් වහන්සේ දැන් මේ ධර්ම දේශනා කරන්නේ එතකොට ධම්මට්ටිතිය සඳහා දැන් මේ දහම තුල හොඳට තහවුරු වෙන්න. දහමට පිවිසෙන්න බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වනවා. එතකොට මේ පිළිතුර තුලින් දැන් එතකොට සුසීම ස්වාමීන් වහන්සේ ටික ටික පිළිගන්නවා රූපේ තියෙන අනිත්‍ය ස්වභාවය ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟට අහනවා යම් පනා අනිච්චං දුක්ඛං වාතං සුඛං වාති දුක්ඛං බන්තේ යමක් අනිත්‍යද විපරිණාමයකට ලක් වෙනවද ඒ බඳු දෙයක් එහෙනම් සැපද දුකද කියලාම ඒක දුකක් කියලා පිළිතුරු දෙනවා. ඊට පස්සේ එබඳු විපරිණාමයකට ලක් වෙන වෙනස් වීමකට භාජනය වෙන අනිත්‍ය වූ දුක් වූ ස්වභාවයක් සුදුසුද මේ මම කියලා සලකන් මගේ කියලා සලකන් මගේ ආත්මය කියලා සලකන් කියලා වම ඒක සුදුසු නෑ කියලාත් උත්තර දෙනවා. ඒතර මේ ආකාරයෙන්ම වේදනා පිළිබඳව සංඥා පිළිබඳව සංස්කාර පිළිබඳව විඥාන පිළිබඳව බුදුරජාණන් වහන්සේ විමසීමක් කරනවා. ඉතින් හැම එකක්ම නිවරදිව සුසීම සාවින්නාංශය පිළිතුරු සපයනවා. ඉතින් එතකොට අපි සතිපට්ඨානෙට මේක මතු කරගත්තොත් සතිපට්ඨානය තමයි ඒකාතකින් මේ සඳහා තියෙන එක ප්‍රධාන ක්ෂේත්‍රයක් ප්‍රධාන උපක්‍රමයක් මේ අනිත්‍යතා ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය කෙනෙක්ට වටහා ගන්න. ඒ අවශ්‍ය කරන පදනම හොඳට එතෙන්දි සකස් වෙනවා. ඒ වමනා කරන පරිසරය මනස තුළ ගොඩනැගෙනවා. ඒ නිවැරදි දෘෂ්ටි කෝණයක් මතු කරගන්න, විපස්සනාවක් වඩා ගන්න සුදුසු පරිසරය මනස තුළ හොඳට ගොඩනගාලා දෙනවා මේ සතිපට්ඨාන භාවනාවක් කරහා. කායනුපස්සනාවකදී අපි ඒ අරමුණක් ඉස්සරහින් තියාගෙන ඒක දිහා විමසන්න විමසන්න ඒකට නැවත නැවත අවධානය යොමු කරන්න යොමු කරන්න හිතේ එක්තරාන්දමක සතිමත් භාවයක් දිනු වෙන්න පටන් ගන්නවා. ඒ සතිමත් භාවයට සම්පජඤ්ඤය එකතු වෙනවා. ඒ අරමුණේ විස්තර බලන්න බලන්න. නිකම්ම නිකම්ම අතු පිටින් දීමක් නෙමෙයි දැන් මේ විමසා බැලීමක් කරනවා විස්තර සොයා බැලීමක් කරනවා සතියට සම්පජඤ්ඤය එකතු වෙනවා නුවණක් එකතු වෙනවා ඒතර ඒ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි එක්තරා අන්දමක වීරිය සමතාවයක් ඇති වෙන්නේ කොහොමද මේක සමබරව බලන්නේ මේ දිහා අනවශ්‍ය වීරියක් වදන්නෙත් නැතුව හිත කම්මැලි කමකට උදාසීනත්වයකට ලක් කරගන්නෙත් නැතුව කොහොමද මේ අරමුණ විනිවිද දකින්නේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්න උත්සාහන්ත වෙන්නේ. ඒතර ඒ දැක්ම තමයි අපි සතිපට්ඨානයත් තුළ දියුණු කරගෙන යන්නේ. ඒතර එතකොට තමයි යන්නේ නිශ්ශබ්ද මනසකට සංසුන් කුතුහලයක් සහිතව ඒ දිහා හොඳට විමසීමකින් බලන ඒ මනස තුළ තමයි මේ විපස්සනා නුවණක් අවදි වෙන්න ගන්න. මේ විදිහට දැන් පිළිතුරු දීලා සුසීම ස්වාමීන් වහන්සේ සාර්ථකව පිළිතුරු දුන්නාට පස්සේ දැන් මේක බුදුරජාණන් බුදුරජාණන් වහන්සේ තව තව විස්තර කරනවා. දැන් එකwidehatකින් අපිට තේරෙනවා මේ සුසීම ස්වාමීන් වහන්සේ සතු එක්තරාන්දමක අවබෝධයක් තිබිලා තියෙන හැබැයි ප්‍රමාණවත් නැහැ. අපි විපස්සනාවක් වඩනවා කියලා කියන්න පුළුවන් හැබැයි ප්‍රමාණවත් තරම් මේක වැඩිලා නැත්තම් ඒ එපමණකට තමයි ඉතින් අපිට වැටහිලා තියෙන්නේ. ඉතින් අපිට එකපාරටම මේක අත තිබ්බ ගමන් ඔක්කොම වැටහෙන්නේ නැහැ. මේක 100 දහස් වාරේ නැවත නැවත කරන්න සිද්ධ වෙනවා. ඒකයි ඒකාතකින් මේකට වෙලාවක් ගත වෙන්නේ. භාවනාවක් අපි කාලයක් තිස්සේ වඩන්න සිද්ධ වෙනවා. විපස්සනාවක් කාලයක් තිස්සේ දියුණු කරන්න සිද්ධ වෙනවා. දියුණු කරපු පමණට තමයි ඒ නුවණක් අපි තුල අවදි වෙන්න පටන් ගන්නවා. ඒකත් බොහොම සෙමින් සිදුවෙන ක්‍රියාවලියක්. අපිට සෑහෙන්න ඉවසීමකින් මේ කටයුත්තේ නිරත වෙන්න සිද්ධ වෙනවා. අපිට තියෙන හදිස්සියට මේ නුවණක් අවදි වෙන්නේත් නැහැ. නුවණ අවදි වේවා කියලා ප්‍රාර්ථනා කරු පමණට ඒවා ලැබෙන්නේ නැහැ. කළ යුතු දේ කිරීමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිවැරදි මානසික වාතාවරණය මනසේ පවත්වමින් ඊළඟට ඒ දිහා බලමින් ඒක විමසා බලමින් විපස්සනාවක් වඩන්න වඩන්න තමයි මේ නුවණ අපි තුල පොඩ පොඩ මතුවෙන්න පටන් ගන්න. ඒකට කාලයක් ගත වේවි. ඒ මතුවෙන නුවණ තමයි ඊට පස්සේ විස්තර කිරීමට ලක් වෙනවා. දැන් සතිපට්ඨානය නම් එනවා. ඉතින් අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. ඒ කියන්නේ දැන් මේ ඇතුළත වශයෙන් දැකපු ඒ හැකියාවම ඒ තුලින් දිනු කරගත්ත හැකියාවම දැන් බාහිරටත් යොදා බලනවා. එදිනදා කටයුතු වලටත් යොදලා බලනවා. Tamanට පමණක් නෙමෙයි අනුන්ටත් යොදලා බලනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේ නුවණේ විස්තර කිරීම, පතුරුවා හැරීමක් අජ්ජත් බහිද්දා වා කායේ කායानुපස්සේ වේදති. ඒ ඇතුළතත් බලනවා පිටතත් බලනවා. දැන් සෑහෙන්න මේක හොඳට මෝහත් කිරීමකට පෘතුලත්වයකටපත් කිරීමකට එක්තරා අන්දමකින් ලක් කරනවා. මොකද මේ පොඩ්ඩක මේක පවත්වා කියලා ප්‍රමාණවත් නැහැ. අපි ආශාසයක් බැලුවා කියලා ප්‍රසවාසයක් බැලුවා කියලා. ඒකේ මුල මැද අග බැලුවා කියලා ඒක ප්‍රමාණවත් නැහැ. හරි එක ධාතු ලක්ෂණයක් බැලුවා කියලා, තද වීමක් දිහා බැලුවා කියලා, රළු වීමක් දිහා බැලුවා කියලා. නැත්තම් එක වේදනාවක බැලුවයි කියලා සැප වේදනාවක යථා ස්වභාවය දැක්කා කියලා දුක් වේදනාවක යථා ස්වභාවය දැක්කා කියලා එමත් නැත්නම් සිතුවිල්ලක ස්වභාවය දැක්කා කියලා සිතුවිල්ලක් එන හැටි යන හැටි දැක්කා කියලා ඒක ප්‍රමාණවත් නෑ මේක තව තව ඔප්නම් වන්න සිද්ධ වෙනවා තව තව දියුණු කරන්න සිද්ධ වෙනවා ඉතින් ඒක ඒක එක පුජ්‍යලයා මත රඳාපවතින්න පුළුවන් අපි සෑහෙන කාලයක් තිස්සේ විපස්සනාවක් වඩපු චරිතයක් නම් අපිට තිබුණේ මේ බඳු ಗುಣදහම් පුරුදු කරපු අතීතයක් නම් අපිට තිබුණේ. ඉතින් වැඩි කාල වේලාවක් නොගිහින් අවුරුදු ගණන් නොගිහින් මේක අවබෝධ වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ බඳු අවස්ථාත් මේ ශාසනය තුල සිද්ධ වෙලා තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට ඉතින් ගාථා පදයක් අහනකොට ඉතින් මේක අවබෝධ වුණා. යං කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා යම් තාක් හටගන්නා ස්වභාවයෙන් යුක්ත දේවල් තියනවාද ඒ සියල්ල නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා මේ අනිත්‍ය ලක්ෂණය මේ තාම ගැඹුරකින් උන්වහන්සේට වටහා ගන්න පුළුවන් වුණා. ධර්ම සත්‍යක මේ දහම් ඇස පහළ වුණා. තවත් කෙනෙකුට ඉතින් මේ මට්ටම නැහැ. තවත් කෙනෙක් ඉතින් මේක 10000 වාරයක් දැකලා දැකලා කරලා කරලා එහෙම ඇති කරගත යුතු වෙනවා. ඉතින් ඒකයි පුජ්‍යල බෙහෙදයක් තියෙනවා. උග්ගටිතඤ්ඤු විපතිතඤ්ඤු නෙය්‍ය පදපරම කියලා ඉතින් සාමාන්‍යයෙන් දහම තුල එහෙම පුජ්‍යල දක්ෂතාවයන් වර්ගීකරණයකට ලක් කරලා තියෙනවා. හැමෝම ඉතින් එක මට්ටමේ නෑ. ඉතින් අපි බලන්න ඕනේ අපි ඉන්නේ කොහෙද? මට තේනවාද මේ සාරිපුත්‍ර සායන් වහන්සේට තරම් නුවණක්? එහෙම නැත්නම් මම මේ නිහතමානී වෙලා මේක 10000 වාරේ කරලා කරලා කරලා කොහොම හරි මමත් ගොඩ යන්න ඕනේ මමත් මේක අවබෝධ කරගන්න ඕනේ කියලා නිහතමානීව කටයුතු කිරීමේ ආකල්පයක්ද මම දිනු කරගත යුත්තේ. කියලා එහෙනම් අපි නිහතමානී විය යුතුයි. අපේ හැකියාවන් අපි සතු කුසලතාවයන් බොහොම මධ්‍යස්තව අන්තගාමී නොවි අදි탁සේරුවකට යන්නෙත් නැතුව අපි වටහා ගත යුතුයි. එහෙමනම් අපිට පුළුවන් වෙයි පොඩ පොඩ මේවා තේරුම් ගන්න. ඉතින් ඒ අවස්ථාවක් තමයි දැන් මේ බුදුරජාන් වහන්සේ සුසීම සාමීන් වහන්සේ තුල මතු කරන්නේ උද්දීපනය කරන්නේ. දැන් එයා දැකලා තියෙනවා තමා තුලින් තමා තුලින් මේ ස්කන්ධ පංචකය දැන් වටහාගෙන තියෙනවා. ඒකේ යථා ස්වභාවය දැන් වැටහීමක් තියෙනවා. නිවර්දිව පිළිතුරු දෙනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ මේක තව තව විස්තර කළා. දැන් කියලා දෙනවා අර අජ්ජත් බහිද්දා බහිද්දා පැත්ත. බාහිර පැත්තත් දැන් මේ බලන ආකාරය. ඒකත් දැන් සුසීම සායනාසන මතු කරනවා. ඒක හැබැයි තවත් එහාට ගෙනහිල්ලා 11 ආකාරයෙන්ම පෙන්ලා දෙනවා. යංකින්ච රූපං අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්දාවා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන්දුරේ සම්තිකේවා සබ්බං රූපං නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බා දැන් බුදුරයන් වහන්සේ උපදෙස් දෙනවා දැන් සුසීම තමාතුලින් මේක දැක්කා දැන් මේක විස්තර කරගන්න මේක තව පතුරව ගන්න මේ නුවණ තව ප්‍රබල කරගන්න උද්දීපනය කරගන්න යම් අතීත රූප තිබුණාද යම් තාක් අනාගත රූප පහළ වේවිද යම් තාක් වර්තමාන රූප තියෙනවද ඇතුළතයි කියා ගන්නා රූප තියෙනවද? බාහිරයි කියා ගන්නා රූප තියෙනවද? රළු ඕලාරික රූප තියෙනවද? ඊතා සියුම් වූ හැට නොපෙනෙන තරම් සියුම් වූ රූප තියෙනවද? ඒ වගේමයි අපි සාමාන්‍යයෙන් සලකන කිසි ප්‍රණීත බවක් නැති හරිම ග්‍රාම්‍ය එබඳු රූප තියෙනවද? එහෙමත් නැත්නම් අපි ප්‍රණීතයි කියලා වර්ගීකරණය කරන, හරිම සියුම් කියලා වර්ගීකරණය කරන හොඳයි කියලා වර්ගීකරණය කරන සුබයි කියලා වර්ගීකරණය කරන යම් ස්වරූප තියෙනවද ඒ වගේමයි ඈත තියෙන යම් රූප තියෙනවද මේ සමීපයේ තියෙන යම් රූප තියෙනවද සබ්බං රූපං ඒ සියලුම රූප නේතම් මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති මේ එකක්වත් මම නෙමෙයි එකක්වත් මගේ නෙමෙයි එකක්වත් මගේ ආත්මේ නෙමෙයි ඒව මේතන් යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං මෙන්න මේ යථා ස්වභාවය සම්‍යක් ප්‍රඥාවෙන් දැනගත යුතුයි කියලා දැන් සුසීම සායනහසට තව උනන්දු කරනවා. දැන් හුඟක් වෙලාවට අපිට වෙලා තියෙන්නේ අපි ටිකක් නම් දැක්කා. හැබැයි ගොඩක් දැකලා නැහැ. හුඟක් දැකලා නැහැ. ඒ නිසා තාම දැකපු ටිකට සමහරට ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. හැබැයි නොදකපු ටිකට නුවණ විහිදවපු නැති තව කොටසකට අපිට ඇලෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකත් එක්කන් අපි අර භාවනාවක් ආධ්‍යාත්මික වශයෙන් දියුණු කරද්දී ඇතුළත දේවල් ඒ සඳහා භාවිතා කරද්දී එතනින් අදහස් නැහැ මේක එපමණකට සීමා කළ යුතුයි කියලා ඊට එහා ගෙනහිල්ලා අපි මේක තව තව පතුරවපු තරමට ඉතින් අපිට නොඇලී ජීවත් වීමේ හැකියාවක් ඇති වෙයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු අපි ධාතු මනසිකාරයක් කළා මේ කය තමන්ගේ කියාගත්ත කය හොඳට විනිවිද දැක්කා. මේකේ තියෙන කැඩෙන බිඳෙන සුළු ස්වභාවය, ඇති වෙන නැති වෙන ස්වභාවය, ඒ ධාතු ලක්ෂණයන්ගේ විපරිණාමය දැක්කා. හැබැයි අපි ප්‍රියමනාප කෙනෙක් අපේ ගාවට සමීපයට ආවහම සමහරට අපේ හිත එයාට ඇලෙනවා නම් ඒ කියන්නේ තාම එයා ඒ බාහිර ශරීරය තුළ මේක දැකලා නැහැ. මේ නුවණ අපි තුලින් උපදවගත්ත නුවණ තාම පැතිරිලා නැහැ. මේ බහිද්දා මට්ටමකට තාම අපිට යොදා ගන්න තරම් තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඇතම් යෝගාවචරයෙන් ඉන්නවා දක්ෂතාවයේ තියෙන ඒ අයට මේ අභ්‍යන්තර රූපේ පමණක් නෙමෙයි බාහිරට අවධානය යොමු කරාමත් එතනත් මේක නිකන් කැඩිලා බිඳලා යන ආකාරය බිනි බිනි යන ආකාරය ඇතිව නැතුව යන ආකාරය බොඳ වෙලා යන ආකාරය පේන්න පටන් ගන්නවා හැබැයි ඉතින් මෙතනින් අදහස් වෙන්නේ සියලු දෙනාටම ਸਰව ප්‍රකාරයෙන්ම සියල්ල ਸਰව සම්පූර්ණව සියලුම රූප එහෙම බිඳි බිඳි යෑම දැකිය යුතුමයි කියලා අදහස් වෙන්නෙත් නැහැ. මොකද තවත් ඉතින් පැති තියෙනවා. වේදනානුපස්සනාවකුත් තියෙනවා. චිත්තානුපස්සනාවකුත් තියෙනවා. ධම්මානුපස්සනාවකුත් තියෙනවා. ඒ නිසා කානුපස්සනාව තුලින්ම මේ සියල්ලම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගත යුතුයි කියලා එහෙමත් අපිට නියමයක් ඉදිරිපත් කරන්න අමාරුයි. නමුත් ඇතම් යෝගාවචරින් ඉන්නවා මේ කායනුපස්සනාව තුලින් මේ හැකියාව උදාපත් කරගන්න. ඒ වගේම තවත් යෝගාවචරින් ඉන්නවා වේදනානුපස්සනාවක් තුලින්. තමන්ගේ කියලා ගන්න මේ කයේ පහළ වෙන විවිධ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා යථා ආකාරයෙන් දැක්කා. ඒවැ අනිත්‍ය ලක්ෂණය දැක්කා, දුක්ඛ ලක්ෂණය දැක්කා, අනාත්ම ලක්ෂණය දැක්කා. හැබැයි එයාට දැන් තේරෙනවා මේ බාහිර ජීවත් වෙන අනිත් තැනැත්තන්, අනිත් පුජ්‍යලයන්, අනිකුත් සත්වයන්, ඒ අයත් මෙබඳුම වේදනා ස්වභාවයන් වලට පාත්‍ර වෙනවා. එයත් විඳීම් වලට ලක් වෙනවා. සැප වේදනාව වේවා, දුක් වේදනාව වේවා, මේ අදුක්කම සුඛ වේදනාව වේවා. මේවා විඳීම් වලට නිරන්තරයෙන්ම බඳුන් වෙනවා. මේ தත්වයම තමයි එළියෙත් තියෙන්නේ. යම් හෝ සජීවී තැනැත්තෙක් නැත්තම් අපි කියමු සත්වෙක් ඉන්නවා නම් එයා මේ වේදනාවන්ට පාත්‍ර වෙනවාමයි. ඒ හැම දෙයක්ම එකක්වත් මම කියා ගන්න සුදුසු නෑ. මගේ කියා ගන්න සුදුසු නෑ. මගේ ආත්මයක් කියා ගන්න සුදුසු නැහැ. කියලා මේ තමා තුළින්ම උපදවගත්ත ඒ නුවණ බාහිරට තව තව යොදමින් තව තව උපමට්ටම් කරමින් විපස්සනා නුවණ තව තව දියුණු කර ගැනීමක් දියුණු කර ගැනීමක් ඇතම් කෙනෙකුට කරගන්න පුළුවන්. ඒ වගේමයි අපි හිතමු හිත දිහා බැලුවා නම් චිත්තානුපසනාවක් වැඩුවා නම් තමන්ගේ කියාගත්ත හිතේ විවිධ සිතුවිලි පහළ වෙනවා. විටින් විට රාගසිතවිලි පහළ වෙනවා. විටින් විට ද්වේෂසිතවිලි පහළ වෙනවා. විටින් විට හිත සමාධිමත් වෙනවා. හිතින් හිත විටින් විට හිත විසිරෙනවා. ඉතින් මේ විදිහට විවිධ අන්දමින් මේ හිතම පරීක්ෂා කරන්න කරන්න. හිතේ පහළ වෙන ඒ සිතුවිලි හඳුනා ගන්න හඳුනා ගන්න. ඒවට අපි දීලා තිබිච්ච වටනකම දැන් ඔන්න දුරු වෙන්න ගන්නවා. මොකද මේවා හුදෙක් සිතුවිලි බවට පත් වෙනවා. මේවා මගේ සිතුවිලි නෙමෙයි. මේවා හුදෙක් සිතුවිලි. ඔය මට්ටමේ තියලා කෙනෙක් හොඳින් ඕක දැකගනිමින් ඉස්සරහට යන්න යන්න දැන් ඔන්න සමහරලාට සිතුවිලි අතර පරතරයක් ඇති වෙනවා. ඒ නිසාම ඊටාම පිරිසුදුව සිතුවිල්ලක් හටගන්නා ආකාරය වෙනස් වීම වලට බඳුන් වෙන ආකාරය නිරුත් වෙලා යන ආකාරය යෝගාචර දැනගන්න අවස්ථාව සැලසෙනවා. තව තව ඒක ඒ නුවණ දිනු වෙන්න දිනු වෙන්න සිතුවිලි අතර පරතරය තව සමහර තව තව වැඩි වෙන්න පුළුවන්. එතකොට සමාහට ඔන්න සිතුවිලිෙන් තොර අවස්ථාවන් පවා යෝගාචරයට අත්දකින්න ලැබෙනවා. ඉතින් එතකොට මේ සංස්කාර පිළිබඳව යෝගාචරයේ හොඳට විමසා බලන්න බලන්න. එයාට දැනෙන්න පුළුවන් මේ සිතුවිලි මූලික කරගත්ත මේ සංස්කාරවල මේ චේතනාවල තියෙන අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. ඉතින් මේ බඳුම ස්වභාවයක් තමයි එනම් මේ එළියේ තියෙන්නේ. ඉතින් බහිද්ධාවා චitte චිත්තානුපස්සේ විහෙරති. දැන් එයාට බාහිර කෙනෙක්ගේ හිතත් මෙන්න මේ ආකාරයෙන්ම තමයි වැඩ කරන්නේ. මේ මේ අවස්ථානුකූලව මේ මේ සිතුවිලි තමයි යාගේ හිතෙත් පහළ වෙන්නේ කියලා ඒ නුවණ උපදින්න පුළුවන්. ඉතින් එතකොට මේ ඒකවිල්ලා පරචිත්ත විඥාන ඥානයක් නෙමෙයි. අභිඥාවක් නෙමෙයි මේ කතා කරන්නේ. මේ ඇවිල්ලා තමාගේ හිතම දැකලා ඒ දියුණු කරගත්ත විපස්සනා නුවණ බාහිරටත් යොදලා එක්තරා අන්දමක පටවිපස්සනාවක් කරහා එහෙමත් නැත්නම් අනුවිපස්සනාවක් කරහා මේ දක්න නුවණ අනුමාන ඥානයක් මේ කතා කරන්නේ. තමා තුලින් දැක්කා ඒබඳුම හිතක් තමයි මේ තවත් කෙනෙක් ගාවත් තියෙන්නේ. එහෙනම් අනුමාන ඥානයකින් දැනගන්න පුළුවන් මෙයාත් මෙයාගේ හිතත් මේ විදිහටම තමයි වැඩ කරන්නේ. ඒතකොට ඒකත් පතුරවන්න පුළුවන්. අතීත අනාගත වර්තමාන වශයෙන්. අතීතේ යම්තාක් සිතුවිලි පහළුණා මේක නිරුද්ධ වෙලා ගියා. ඇතිලා නැතිලා ගියා. අනාගතේ යම් සිතුවිල්ලක් පහළ වෙයිද ඒකත් ඇති වෙලා නැති වෙලා යාවි. වර්තමානයේ යම් සිතුවිල්ලක් පහළ වෙනවා නම් ඒකත් ඇතිලා නැතිලා යනවා. ඊට පස්සේ අපි බාහිරට යොදලා බැලුවොත් ඒකත් ඒ වගේම තමයි. ඊළඟට අපි සිතුවිලි වර්ගීකරණයකට ලක් කරොත් මේ සිතුවිලි හොඳයි මේ සිතුවිලි නරකයි කියලා ලේබල් කරා නම් ඉතින් ඔක්කොටම එක එක ආකල්පයක් තමයි තියෙන්නේ. චිත්තානුපසනාවක යෙදෙනකොට අපිට ආයේ මෛත්‍රී සිතට වැඩියෙන් ලකුණු දීමකට දීමකුත් ද්වේෂ සිතට ලකුණු කැපීමකුත් කරන්න දෙයක් නැහැ. ඔක්කොම සිතීලිම තමයි. මෛත්‍රී සිතත් ඇතිලා නැතිලා යනවා. ද්වේෂ සිතත් ඇතිලා නැතිලා යනවා. ඉතින් එතකොට මේ ඕලාරික වේවා සුකම වේවා හීන වේවා ප්‍රනීත වේවා මේ කොයිකෙත් තියෙන මෙන්න මේ යථා ස්වභාවය. ඒ බඳු දෙයක් මත කොහොමද මම යැපෙන්නේ? ඒ බඳු සිතුවිලි මම කියලා කියාගන්නේ. කොහොමද මම එහෙම දෙයක් කියාගන්නේ? මට පුළුවන් මේ මෛත්‍රී සිතුවිලි වලට මම කියලා කියාගන්න. මට පුළුවන් මේ ඇවිල්ලා යන ද්වේෂ සිතුවිල්ලට මම කියලා කියාගන්න. දැන් මේ හිත ප්‍රශ්න කරන්න පුළුවන් යෝගාචරයෙන්. මෙතෙක් කාලයක් නම් ඉතින් මේවට ලොකු තැනක් දීගෙන මම කේන්ති යන චරිතයක් කියාගෙන නැත්තම් මට ලකුණු දීගෙන මම හරි හොඳ කෙනෙක් මගේ හිතේ පහළ වෙන සිතුවිලි ඔක්කොම හරිම වැදගත් සිතුවිලි, ශාන්ත සිතුවිලි මෛත්‍රී සහගත සිතුවිලි කියලා අපි උඩින් තියාගෙන හිටියට කමාට කෙනෙක්ට තේරෙන්න පුළුවන් නෑ එහෙම දෙයක් නෑ මේව ඇති වෙලා නැති වෙලා යනවා. මේක නැහැ යැපෙන්න පුළුවන් ගතියක්. මේ සිතුවිලි මත යැපෙන්න අමාරුයි. මේවා විශ්වාස කරන්න අමාරුයි. සිතුවිලි කියන්නේ ඒ ඒ දේවල් වලට ආවේනිකව නැත්තම් ඊට අනුරූප වෙච්ච පරිසරයක් තුල පහළ වෙන දේවල් තනිකරම යැපෙන සුළු දේවල් වෙනත් වචන වලින් කියනවා නම් ඉදප්පච්චේතාවයකටපත් වෙන දේවල් හේතුඵල ධමයට යටත් වෙන දේවල් ඉතින් කොහොමද මම මේකෙන් සදාකාලිකව සැනසීමක් නිවීමක් සැපයක් බලාපොරොත්තු වෙන්නේ දැන් ටික ටික ඉතින් මේ යෝගාවචරය දැන් තමන්ගේ නුවණ උපමට්ටම් කරගන්න ආකාරය දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ නුවණ පතුරවලා දැන් ඊළඟට මතක් කරනවා මෙහෙම දැක්කනම් එපා වීමක් තමයි සිද්ධ වෙන්නේ රූපස්මින්පි නිබ්බින්දති. වේදනායපි නිබ්බින්දති. සංඥායපි නිබ්බින්දති. සංඛාරයේසුපි නිබ්බින්දති විඥානස්මින්පි නිබ්බින්දති. එතන මේ නිබ්බිදා ඥානයක්. මේක දැක්කා. දැකීම නිසා හටගත් එපා වීමක්. කලකිරීමක්. මේකටයි මම මේ මම කියාගෙන ඉඳලා තියෙන්නේ. මේකයි මම හොඳයි කියාගෙන ඉඳලා තියෙන්නේ. තේරුමක් නැහැ මේ කතාවේ. කියලා අන්න Tamanටම නිකන් නුවණ පහළ වීමක්, මුලේ පෑදීමක්. සිද්ධ වුණා නම් ඊට පස්සේ ඉතින් එපා වෙනවා. තේරුමක් නැහැ මේවා අල්ලගෙන ඉඳලා. තේරුමක් නැහැ මේවා මගේ මගේ කියාගෙන ඉඳලා. තේරුමක් නැහැ මේවට මම මම කියාගෙන ඉඳලා. මොකද ඇවිල්ලා යන දේවල්, ඇතිලා නැතිලා යන දේවල්, ෂණ භංගුර දේවල්, කැඩලා බිඳිලා යන දේවල්. දුකකට නිරන්තරයෙන් පාත්‍ර වෙන දේවල්. ඇතුලේ හරයක් නැත්තම් සාරයක් දිගට පවත්නා ආත්මයක් නොමැති දේවල් හිස් දේවල් බොල් දේවල් තේරෙන ඒ බඳු ස්වභාවයක් තේරුමක් නැහැ මම කියාගෙන මගේ කියාගෙන ආත්මයක් තියෙනවා කියලා කියාගෙන තේරුමක් නැහැ කියලා අන්න එයාගේ හිතේ එක්තරා අන්දමක කලකිරීමක් අවබෝධය තුලින් උපන් කලකිරීමක් හට ගන්න පුළුවන්. ඒතර මේ නිබ්බිදාවක් පහළ වීම. නිබ්බින්දං විරජ්‍යති. ඒ නිසා තමයි දැන් ඔන්න රංජනයක් නැත්තම් සතුටු වීමක් මගේ කියා ගැනීමක් ඒ තුල තව තව මුසපත් වීමක් වෙනකොට ඒ ගැන විරංජනයක්, එපා වීමක්, පාට මැකී යාමක් තමයි ඊළඟට සිද්ධ වෙන්නේ. බොඳ වී යාමක් තමයි ඊළඟට සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට විරාගයක් පහ වුණා නම් අන්න හිත නිදහස් වෙයි. විරාගා විමුච්ඡති. විමුක්තස්මින් විමුක්තදෙන්ච ඥානං හෝති. දැන් එතකොට මේක මේ ක්‍රියාදාමය නැවත නැවත කෙනෙක්ගේ හිතේ පහළ වෙනවා නම් ක්‍රියාත්මක වෙනවා නම් යම් අවස්ථාවක යට තේරෙන්න ගන්නවා. දැන් මොකද්ද එකක් වෙනවා මම නිකන් සරුංගලේ නූල කඩලා ගියා වගේ තත්ත්වයකටපත් වෙනවා මෙතෙක් මම බැඳලා තිබිච්ච ඇදගෙන තිබිච්ච පැටලිලා තිබිච්ච හේතු වෙලා තිබිච්ච ඇසුරු කරගෙන තිබිච්ච මොකද්ද එකකින් මම නිදහස් වුණා සියලු ඒ බැඳීම් වලින් හිත නිදහස් වුණා කිසිම තැනක පිහිටවපු නැති තත්යකට ඔන්න හිතපත් වුණා කියලා තමාට කෙනෙක්ට නුවණ පහළ වෙන්න පුළුවන්. දැන් ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ එවන්දු පසුබිමක ඉඳගෙන දැන් ඔන්න පටිසමුප්පාදයක් ගැන අවධානය යොමු කරනවා. මෙතන මේ සත්පුජ්‍යල භාවයක් නෑ. මෙතන තියෙන හේතු පටිච්ච හේතුන්ගෙන් හටගත් ස්වභාවයක්. හේතුන් පටිච්ච සම්භූතා හේතු භංගා අනිරුද්ධරේ. ତර මේ හේතුන් නිසායි මේක හට අරගෙන තියෙන්නේ. හේතුන් නැති වෙච්ච බලාදී මේක නැතිලා යනවා. කියලා එක්තරා අන්දමකින් ගැඹුරකින් බුදුරජාණන් වහන්සේ දැන් පරිසම්පාදයේ පැත්තට ඉදප්පච්චේතාවය පැත්තට සුසීම සාරින් වහන්සේගේ අවධානය යොමු කරනවා. ඉතින් ඒ අනුව අපිට තේරෙනවා පරිසම්පාදයක් ගැඹුරින් වටහා ගන්න කෙනෙක්ගේ හිතේ తాවකාලිකව හෝ අත්විඳින අත්දකින ඒ විමුක්ත ස්වභාවයක් නිදහස් ස්වභාවයක් තදංග නිබ්බුතියක් සෑහෙන දුර ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මොකද අපිට නිකන් පොතින් පතෙන් කියවලා අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියලා අපි ඒ කටපාඩම් කරගත්ත කියලා නෙමෙයි මේ පරිසම්පාදය අවබෝධ වෙන්නේ. ඒකත් ප්‍රයෝජනවත් වේවි. හැබැයි ඊට වඩා වැදගත් වෙනවා මෙන්න මේ ධර්මතාව තේරුම් ගැනීම. ඉදප්පච්චේතාවයේ තේරුම් ගැනීම. හිමස්මින් සති ඉදං හෝති. හිමස්සුප්පාදා ඉදං uppajjati. හිමස්මින් අසති ඉදං නහෝති. හිමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මෙය ඇති කලෙහි මෙය වෙයි. මේ ඇතිවීමත් සමග නැත්නම් මෙය හට ගැනීමත් සමග මෙයත් හටගනී. මෙය නැති කලෙහි මෙය නොවේ. මේ නිරුද්ධ වී යාමත් සමග මෙයත් නිරුද්ධ වී යයි. කියලා මේ අන්‍යෝන්‍ය වශයෙන් නැත්නම් එකකට අනිත් එක බලපාන ආකාරය. එකක් මත අනෙක යැපෙන ආකාරය. එනම් කෙනෙක් වටහා ගත යුතු වෙනවා. ඉතින් ඒක ඇත්තටම විපස්සනාවේදීත් ඒකට යම්කිසි මඟ පෙන්වීමක්, ඒ සඳහා හිත යොමු කිරීමක් යෝගාචරය කරන්න බැරි නෑ. ඒකත් කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් යා වේදනා අනුපසනාවක් නම් වඩන්නේ. ඉතින් මේ ඉදප්පච්චේතාවය අවබෝධ කරගන්න මේ ධර්මතාව අවබෝධ කරගන්න මනස එක්තරා යොමු කිරීමක් කරන්න පුළුවන්. මොකද පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා කියලා ඊටාම පහසු තැනක් තියෙනවා අපිට මේක හඳුනා ගන්න. හැමතිස්සෙම ඒතර වේදනාව පහළ වෙන්නේ ස්පර්ශයේ මූලික කරගෙන. ස්පර්ශය සිදු වෙනවත් එක්කමයි මෙන්න මේ වේදනාව පහළ වෙන්නේ කියලා. ඉතින් එයාට ටිකක් මේ වේදනානුපසනාවක යෙදෙනකොට කොහොමද මේ වේදනාවට කලින් తত্ত্বය? කවුද මේ වේදනාවේ යත් ස්වභාවය තීරණය කරන්නේ? මේක සැප වේදනාවක්ද කියන එක තීරණය කරන්නේ කවුද? දුක් වේදනාවක්ද කියන එක තීරණය කරන්නේ කවුද? උපේක්ෂා වේදනාවක්ද කියන එක තීරණය කරන්නේ කවුද? කියලා ටිකක් අර මුල බලන අසුලුව යෝනිසෝ මනසිකාරයක් වෙදෙන්ට යොමු කරා නම් ඉතින් එතකොට ස්පර්ශය නිසයි මෙන්න මේ වේදනාවන් පහළ වෙන්නේ ස්පර්ශයට අනුරූපවයි මේ වේදනාවන් තීරණය වෙන්නේ කියලා සමහරට මෙන්න මේ ඉදප්පච්චේතාව මෙන්න මේ නුවණ කෙනෙක් තුළ හටගන්න ඉඩ තියෙනවා. ඒතර මෙන්න මේ නුවණ ටික ටික මෝරන්න මෝරන්න සමහරට එතනින් එහාට එහාට ගිහිල්ලා වේදනාව නිසයි තණ්හාව ඇති වෙන්නේ කියන එකත් සමහරට වටහා ගන්න පුළුවන්. මොකද සැප වේදනාව පහළ වෙච්ච ගමන් ඔන්න හිත ඉක්මනට මේ පැත්තට නැමෙන්න හදනවා දඟලනවා ආසාවක් නැති වෙනවා ඕනයි කියා ගන්නවා මගේ කියා ගන්නවා ඔන්න ඔය තණ්හා බරිත ගතිය කොහොමද පහළ වෙන්නේ සැප වේදනාවක් මූලික කරගෙන ඊළඟ දුක් වේදනාවක් මූලික කරගෙන කොහොමද විභව තණ්හාවක් පහළ වෙන්නේ මේකෙන් ගැලවෙන්න ඕනේ මම දුවන්න ඕනේ මෙතනින් මේක මට එපා කියලා මේක ප්‍රතික්ෂේප කරන ගතිය එපා කියන ගතිය මේක ප්‍රතික්ෂේප කිරීම විභව තණ්හාවක් කොහොමද අපේ හිත තුළ ක්‍රියාත්මක වෙන්නේ කියලා එහෙනම් ඒකත් විපස්සනාවකින් යෝගාවචරයට දැනගන්න පුළුවන්. තවත් සමහරවට සැප වේදනාවක්ම භුක්ති විඳිනකොට මේ සැප වේදනාව තව තියාගන්න ඕනේ. මේ தත්ත්වය මම තව තව පවත්වන්න ඕනේ කියලා භව තණ්හාවක් දක්වා මේක යන්නත් පුළුවන්. ඒතර මේ විදිහට මේ වේදනාව මූලික කරගෙන තණ්හාව හටගන්න ආකාරය සමහර විට මේ සංදිස්ථානවලදී යෝගාචරයට අවබෝධ කරගන්න බැරි නෑ. එයාට ඒ පැත්තට අවධානය යොමු කරන්න ඒකත් පුළුවන්. හැබැයි ඉතින් අර දැන් මේ බුදුරජාන් වහන්සේ මෙතන පෙන්නගෙන යන ආකාරයට හිතේ විශේෂයෙන්ම නිදහසක් භුක්ති විඳින්න පටන් ගත්තා නම් ඒක අර විපස්සනාවක මුල් මට්ටමේදී දියුණු කරගෙන ඇවිල්ලා කිසිම උපාදානයක් රහිතව අනිශ්චිත බවක් යෝගාචරයක් ඇති කරගත්තා නම් දැන් ඇත්තටම හොඳ පදනමක් සකස් වෙනවා මේ පටිච්චසමුප්පාදේ සෑහෙන දුරට විනිවිද දකින්න. මොකද මේ හිත දිහාම සෑහෙන දුරට බලන්න පුළුවන්. කොහොමද මේ අවිද්‍යාව මූලික කරගෙන සංස්කාර පහළ වෙන්නේ අපේ හිතේ? සංස්කරණ කිරීම හරහා කොහොමද මේ විඥානයේ නාම රූපයේ තුල ආයි පැටලෙන්න පටන් ගන්නේ? ඊට පස්සේ කොහොමද ඒකෙන් උසිගන්වන ලද සලායතනයන් ක්‍රියාත්මක වෙන්නේ? ඒ සලායතනයන්ට නිරන්තරයෙන් ඊට අනුරූප ස්පර්ශයන් සිද්ධ වෙන්නේ කොහොමද? ඒ ඒ තැන එතකොට වේදනා පහළ වෙන්නේ කොහොමද? ඒ වේදනාවන්ට තණ්හාවක් නැති වෙන්නේ කොහොමද? ඒ තණ්හාව මූලික කරගෙන උපාදාන läග ගැනීම නැත්තම් බැස ගැනීම ග්‍රහණය කිරීම සිද්ධ වෙන්නේ කොහොමද? ඊට පස්සේ ඔන්න ඔය தত্ত্বය අපි මම කියාගෙන කෙනෙක් කියාගෙන පුජ්‍යලයක් කියාගෙන ඒක තුල ඇඳගෙන කොහොමද අපි වාසය කරන්නේ? කෙනෙක් තනා ගන්නෙ කොහොමද? භව තත්වයක් ඇති කරගන්නේ කොහොමද? කියලා මෙන්න මේ විවිධාකාර සම්දිස්ථාන වලින් දැන් යෝගාචරයකට මේක තව තව තියුණු අන්දමකින් දියුණු අන්දමකින් වටහා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඉදප්පච්චේතාව බුදුරජාන් වහන්සේ මෙතෙන්දී මතු කරනවා ජාතිපච්චා ජරමන ජරා මරණාන්ත සුසීම පස්ස සීති. ඒතර මේ පහසු තැනකින් බුදුහාඳුර පටන් ගන්න. ඈ එහා කොනෙන් පටන් ගන්න. මේ කියන්නේ මේ ජරා මරණ කියන එක හටගත්තේ සුසීම ජාතිය නිසායි. ඉපදුන නිසායි ජරා මරණ තියෙන්නේ. කියන එක ඔබ දන්නවාද? ඒක දකින්නවාද? ඒවම් බන්තේ. එහෙමයි ස්වාමීනි. භවපච්චා ජාතිති සුසීම පස්සතිති. ඒතර මේ භව තත්ත්වයක් හටගත්තේ ජාතිය නිසායි කියලා නැත්තම් භවයෙන් නිසයි භව තත්ත්වයක් හට ගැනීම නිසා එතන ඉපදුනේ කියලා දකිනවාද? එතකොට ඉතින් රුසිම සානස උත්තර දෙනවා. එහෙමයි ස්වාමීනි. උපාදානපච්චය භව භවෝති. උපාදානය සිද්ධ වෙච්ච නිසායි මෙතන භව තත්ත්වයක් පහළ වුනේ කියලා දකිනවාද? එහෙමයි ස්වාමීනි. තණ්හාපච්චය උපාදානanti. තණ්හාවක් සිදුවීමෙනුයි උපාදාන සිද්ධ වුනේ කියලා දකිනවාද? එහෙමයි ස්වාමීනි. වේදනාපච්චා තණ්හාති පස්සපච්චා වේදනාති සලායතන පච්චා පස්සෝති නාම රූපච්චා සලායතනාති විඥාන පච්චා නාම රූපන්ති සංඛාර පච්චා විඥානන්ති අවිජ්ජා පච්චා සංඛාරාති ඉතින් මේ පරිසමුපාදයේ එතකොට ඒ ඒ අංග ටිකට දැන් ආපස්සට ආපස්සට ගෙනහිල්ලා බුදුරයන් වහන්සේ ගොරෝසු තැන ඉඳන් සියුම් තැන දක්වා හිත අරගෙන එනවා ඒතර මේ සුසීම සාමෙන් වහන්සේගේ ඒ විපස්සනා නුවණ එක්තරා අන්දමක දියුණු කිරීමක්, මෝහත් කිරීමක් දැන් මේ ප්‍රශ්න කිරීම තුළ සිද්ධ වෙන්න පටන් ගන්නවා. බුදුරජාන් වහන්සේ තමන් වහන්සේ සතුවේ අසීමිත බුද්ධ ඥානයක් මෙතෙන් ඉතින් යොදා ගන්නවා. ඉතින් එතකොට දැන් මේ සුසීම සාමෙන් වහන්සේගේ හිත තව තව මේවා විමසා බලමින් මේක තියුණු භාවයක් ඇති කර ගනිමින් දැන් ඔන්න විපස්සනා නුවණක් උන්වහන්සේගේ හිතේ ගොඩනගෙන්න පටන් ගන්නවා. ඒතර මේ පටිසමුප්පාදයේ තේරුම් ගැනීම එක අතකින් දහමේ තියෙන සුවිශේෂී අතිශය වැදගත් කාරණාවක්. ඉතින් ඒක සෝතාපන්න භාවයටපත් වෙච්ච ආර්යයන් වහන්සේ කෙනෙක් සතු අනිවාර්ය ලක්ෂණයක් වශයෙන් ඇතම් සූත්‍ර දේශනාවල පැහැදිලි කරලා තියෙනවා. අරියෝ ඥානෝ පඤ්ඤාය සුදිට්ඨෝ හෝති සුප්පටි විද්ධෝ කියලා එහෙම සඳහන් වෙනවා පංච වේර භය සූත්‍රයේදී. තෙතන කියනවා මේ ආර්යවෝ ඥානය. මෙන්න මේ ඉදප්පච්චේතාවය. පඤ්ඤාය සුදිට්ඨෝ හෝති. ප්‍රඥාවෙන් හොඳින්ම දැක්කා. සුප්පටි විද්ධෝ. හොඳට පිළිවිද දැනගත්තා. විනිවිද දැනගත්තා. තහවුරු කරගත්තා. ඒ කියන්නේ අපි විපස්සනාවක් වඩන්දී එනම් මෙන්න මේ ධම්මට්ටිතේකට එනවා කියන එකේදී මේ පච්චේ පරිග්ඝා ඥානයක් උපදව ගන්නවා කියන එකේදී එහෙමනම් ත්‍රිලක්ෂණය තේරුම් අරගෙන ඒක තුලින් මේ මතු කරගත්ත තදංග නිපුදියකුත් ඕනනම් පාවිච්චි කරලා අපිට පුළුවන් නම් තව තව ගැඹුරින් මේ පරිසම්පාදයේම තේරුම් ගන්න. එතකොට දහමේ එහෙනම් සෑහෙන පැති අපිට අහු වෙන්න පුළුවන්. දහම තුළ හොඳට තහවුරු වීමක් වෙන්න පුළුවන්. එතන කෙනෙක් නෑ, පුජ්‍යලයක් නෑ, සත්වයක් නෑ. මෙතන මේ මම හදාගත්ත දෙයක් තියෙන කෙනෙක් හදාගෙනයි මෙතන ඉන්නේ. මම එක් හදාගෙනයි මේ යන්නේ. අවිද්‍යාව තියෙන පසුබිමකයි මේ මම හැදෙන්නේ. අවිද්‍යාව තියෙන පසුබිමකයි මේ දුක ගොඩ නැගෙන්නේ. කියලා මේ වෙනම මාර්ගයකින් එහෙනම් අර බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ මැද මාර්ගයකින් මේ සියල්ල එළි වෙන්න පුළුවන්. දැන් අපි මෙතෙන්ට ආත්මයක් පටවගෙන ආත්මයක් පටලවගෙන ඒ දෘෂ්ටි කෝණයකින් ආත්ම දෘෂ්ටි කෝණයකින් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. බුදුරජාණන් වහන්සේ මඳුන් පිළිවෙතකින් ප්‍රශ්නේ විසඳනවා. මොකද අපිට එහෙනම් තේරුම් ගන්න අවශ්‍යයි මේ අවිද්‍යාව තියෙන පසුබිමක මමෙක් හැදෙනවා. පුජ්‍යල භාවයක් තැනෙනවා. භව තත්ත්වයක් ඉස්මතු වෙනවා. හැබැයි අවිද්‍යාව නොමැති පසුබිමක සංස්කරණ නොවි තියෙනවා නම් එවනම් මෙන්න මේ දුක ගොඩාගෙන විදිහක් නැහැ. පුජ්‍යල භාවයක් මමෙක් තැනෙන්න විදිහක් නැහැ. එතකොට බුදුහාමුදුර මේ පැති දෙකම කියලා දෙනවා අපිට. ඒ සම්පූර්ණ යාන්ත්‍රණය අපිට කියලා දෙනවා. කොහොමද සත්‍යයේ පුජ්‍යලේ කියලා මේ පුජ්‍යල භාවයක් ගොඩනගන්නේ කොහොමද කියලාත් කියලා දෙනවා. ඒ අවිද්‍යාව නැත්තම් එහෙම ගොඩනගන්නේ නැතුව මේ හේතුඵල දහම මත හොඳට තහවුරු වෙලා ඇත්ත ඇති සැටියෙන් දැකීම් දකිමින් වාසය කිරීමේ හැකියාව ගැනත් කියලා දෙනවා. එතන තමයි එහෙනම් ධම්මට්ටිතේ වශයෙන් හොඳ ප්‍රබලව දහම තුළට එළඹීම වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ සූත්‍රයේදී මේ බුදුරජාණන් වහන්සේ මේකේ අනිත් පැත්තත් මතු කරලා දෙනවා. ජාති නිරෝධා ජරාවරණ නිරෝධෝ තිස්සීම පස්සසීති. ජාතිය නිරුද්ධ වීමෙන් ජරාවරණ නිරුද්ධ වෙලා යනවා. මේක දකින්නවද? ඉතින් ඒකටත් එහෙමයි ස්වාමීන් කියලා සුසීම සායනාසේ උත්තර දෙනවා. භව නිරෝධා ජාති නිරෝධෝති. උපාදාන නිරෝධා භව නිරෝධෝති. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝති. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝති. මේ විදිහට ඒ නිරුද්ධ වෙන ආකාරයත් විස්තර කරනවා. අවිජ්ජා නිරෝධා සංඛා නිරෝධෝති සුසීම පස්සසීති. ඒවම් බන්තේ. ඒතර අවිද්‍යාව නිරුද්ධ වුණාම සංස්කාරත් නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නතර වෙනවා. ඒක දකින්නවද? දකින්නවා කියලා සුසීම සායනාසේ උත්තර දෙනවා. දැන් එතකොට දැන් බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ප්‍රශ්නයක් දැන් අහනවා. දැන් සුසීම එවං ඥානන්තෝ එවං පස්සන්තෝ අනේක විතං ඉද්දිවිදං පච්චනුබෝසි. දැන් සුසීම ඔබ ඔබ වහන්සේ කියනවා දැන් මේවා ඔක්කොම දකිනවා. අනිත්‍ය වැටහෙනවා, දුක වැටහෙනවා, අනාත්ම ස්වභාවය වැටහෙනවා. මේ හේතුඵල ධමයක් වැටහෙනවා කියලා කියනවා. දැන් එහෙම වැටහෙනකොට ඔබ වහන්සේට මේ විවිධාකාර මේ ඉද්දිවිද ඥානයක් දැන් පහළ වෙලා තියෙනවද? දැන් සුසීම අහපු ප්‍රශ්නේ සුසීමගෙන්ම දැන් එයාටම තියලා අස්ස ගන්නවා. එයා දැන් මේ ප්‍රශ්න තමයි ගිහිල්ලා රහතන් වහන්සේලාගෙන් නැගුවේ. දැන් බුදුරජාණන් වහන්සේ සුසීමගෙන් මේ ප්‍රශ්නේ අහනවා. සුසීමටත් දැන් ඉතින් තේරෙනවා කාරණාව. උන්වහන්සේත් උත්තර දෙනවා නොහෙතම් බන්ති. අර අවබෝධය මට තිබුණට අර නුවණ මා තුළ පහළ වෙලා තිබුණට මේ ඉද්විද ඥානය අම්මා ගාව නැහැ කියලා උත්තර දෙනවා. දිබ්බසෝත ගැනත් අහනවා. එතකොටත් ඒකත් නැහැ කියලා කියනවා. අනිත් අයගේ හිත දැනගන්නා පරචිත්ත විචාරණ ඥානය තියනවාද කියලා අහනවා. ඒකත් නැහැ කියලා කියනවා. ඊළඟට තමන්ගේ මේ අතීත භව දැනගන්නා හැකියාවක් තියනවාද? පුබ්බේ නිවාසානුස්සති ඥානයක් දැන් තියනවාද? ඒත් නැහැ කියලා කියනවා. ඊළඟට අනිත් අය උපදින මැරෙන හැටි දැක ගන්න දිබ්බ චක්කු ඥානය තියනවාද? ඒකත් නැහැ කියලා කියනවා. ඊළඟට මේ ඕලාරික කයෙන් නිදහස් වෙලා රූප මට්ටම ඉවත් කරලා ඒකෙන් මිදිලා ඒ ශාන්ත අරූපී ධානා මට්ටමක් දැන් තියෙනවද? ඒකත් නැහැ කියලා කියනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ මහනවා දැන් එතකොට මේ මෙච්චර නුවණක් විපස්සනා නුවණක් තියෙනවා කියලා කියන ඔබ වහන්සේ මේ එකක්වත් නැහැ කියලාත් දැන් වෙන පැත්තකින් කියනවා මේ එක අභිඥාවක්වත් නැහැ කියලා කියනවා. දැන් මේක කොහොමද තේරුම් ගන්න? එතකොට දැන් සුසීමටම කාරණේ වැටහෙනවා. ඒ කියන්නේ මේ ධම්මට්ඨිත ඥානය පහළ වෙලා ඉස්සරහට යනකොට මේ නුවණ දියුණු වෙලා විපස්සනා නුවණ වැඩිලා තියෙනවා. හැබැයි ඉන්ද්‍රිය ඥානයක්, පුබ්බේ නිවාසානුසති ඥානයක්, චුතුපපාත ඥානයක්, දිබ්බසෝත ඥානයක්, පරිචිත්ත විඥාන ඥානයක් ඉතින් මේ එකක්වත් හැබැයි නැහැ. ඒක අවශ්‍යත් නැහැ. කියන එකත් දැන් එහෙනම් යාට තේරෙනවා. දැන් ඒකට තමයි දැන් සුසීමගේ සම්පූර්ණ පරිවර්තනය සිද්ධ වෙලා තියෙන්නේ සුසීමත් මේ ධර්ම දේශනාවත් හරහා බුදුරජාන් වහන්සේගේ ප්‍රශ්න කිරීමත් හරහා සම්පූර්ණයෙන්ම ධම්මට්ටිති ඥාණයට එයාමත් පැමිණිලා ඒ තුළින් විපස්සනා නුවණක් අවදි වෙලා ඉතින් තමන් කරපු වැරද්ද වටහා ගන්න. මොකද්ද වැරද්ද? ඒ තමයි මේ ධර්මයේ හොරකම් කරන්නයි පැවිදි වුනේ. හැබැයි ධර්මයේ තුලින් එයා තුළ දැන් විශෝධනයක් සිද්ධ වෙලා තියෙනවා. විසුද්ධියක් සිද්ධ වෙලා තියෙනවා. තවදුරටත් මේක හොරකම් කරනා මුහුණුවරකින් දැන් ඉන්න බැරි වෙනවා. තමන්ගේ යථා ස්වභාවය හෙලිකිරීම දැන් අවශ්‍ය වෙනවා. සංගවන්න දෙයක් නැහැ කියන එක තේරෙනවා. රහසක් නැහැ කියන එක තේරෙනවා. ඒතර මේ ලෝකයේ තුල රහසක් නැහැ. අපි හිතනවා අපි රහස් රකින්නවා කියලා අපි කාටවත් නොදැනෙන්න කටයුතු කරනවා කියලා කවුරුත් අපි කරන දේ දන්නේ කියලා අපි හිතනවා. නමුත් එහෙම එකක් නැහැ. අපි निराවරණය වෙලයි ජීවත් වෙන්නේ කියලා දැන් ඉතින් මේ සුසීමට තේරෙනවා. බුදුරන් වහන්සේ ඉස්සරහා වැඳ වැටිලා මේ සමාව ඉල්ලනවා කරපු මෝඩ වැඩේට. අච්චයෝ මම්බන්තේ අච්චගම යථා බාලං යථා මූල්හං යථා අකුසලං යෝහං එවං ස්වාක්ඛාතෝ ධම්ම විනේ ධම්ම තේනකෝ පබ්බජිතෝ මේ ස්වාක්ඛාත වූ ධර්ම විනය තුල ධර්මයේ සොරා ගන්නා සොරෙක් විදියටයි මම පැවිදි වුණේ. තස්මේ භන්තේ භගවා අච්ඡයන් අච්ඡේතෝ පතිගන්හාතු ආයතින් සංවරායාති. එතා ඒ නිසා භාගතුන් වහන්සේ මගේ මේ කරපු මෝඩ බාල වැඩේ වරදක් විදිහට බාර ගන්න එවට සමාව දෙන්න කියලා බුදුරජාන් වහන්සේ ඉදිරියේ බැඳ වැටලා සමාව ඉල්ලනවා. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඇත්ත තමයි මේ මෝඩ වැඩේ මේ අකුසලය මේ බාල ක්‍රියාව ඔබ වහන්සේ ඉක්මවා ගියා. ඒ කියන්නේ එතෙන්දී මුලදී අහු වුණා. විතික්‍රමණයක් සිද්ධ වුණා. මේක ධර්මයේ සොරගම් කරන අදිටනින් පැවිදි වුණා. ඊට පස්සේ එතකොට බුදුහාඳුරෝ නිකන් තව උපමාවකුත් මෙතෙන්දී ඉදිරිපත් කරනවා. යම්සි රජ කෙනෙක් ඉන්නවා ඒ රජතුමාට හොරෙක්ව ඉදිරිපත් කරනවා ඉතින් රජතුමාගෙන් අහනවා මොකද්ද මේ හොරාට කරන්න ඕනේ කියලා. ඉතින් එතකොට ඒ රජතුමා ඉතින් කියනවා එක්තරා අන්දමක දඬුවමක් කියනවා. මේ බැඳගෙන යන්න මේ පාරක් පාරක් ගානේ ගහ ගහ යන්න අන්තිමට ගිහිල්ලා දැඩි ලණුවකින් බැඳලා මේ පනාබෙර වවමින් වන මේ වයමින් ගෙනහිල්ලා අන්තිමට නගරද්්වාරයේදී හිස ගසා දමන්න කියලා ඉතින් තීරණය කරනවා. මේ කියනවා ඒ කාටද රාජපුරුෂයන්ට අණ කරනවා. ඉතින් තනත්තා ඒ විදිහටම කරලා දානවා. ඉතින් එතකොට බුදුහාමුදුරුවෝ අහනවා මේ හොරාට ඒ නිසා දුකක් දුම්නසක් ඉපදුනාද? ඉතින් එතකොට ඉතින් සුසීම සායනහසේ කියනවා එහෙමයි ස්වාමීනි. ඉතින් අන්න ඒ වගේ තමයි සුසීම මේ ස්වාක්ඛාත වූ ධර්ම විනය සොරකම් කරගන්න යම්සි පැවිද්දෙක් කෙනවද මේ යටි අරමුණකින් මහන වෙනවද ධර්මයේ සොරකම් කරන අදහසකින්ද මේක හදාරන්නේ අර කියපු අතිශය කටුක වූ දුකට වඩා එහා ගිය දුකකට යා පැමිණෙනවා ඉරාගත වෙනවා අපාගත වෙනවා කියලා එක්තරා අන්දමක මේ ධර්මයේ තියෙන ප්‍රබලත්වය ධර්මය හොරකම් කරන්න එන කෙනාට අත්වෙන ඉරණම ගැනත් බුදුරජාණන් වහන්සේ මතක් කළා දෙනවා. මතක් කළා දීලා යතෝචකෝ තන් සුසීම ඒ උනත් සුසීම අච්ඡං අච්ඡේතෝ දිස්වා යථා ධම්මං පටිකරෝසි. නමුත් සුසීම ඔබ වහන්සේ දැක්ක දැන් මේ ඇත්ත මේ මේ වැරද්ද වැරද්ද හැටියටම දැක්කා. හැබැයි දැන් අපෙන් සමාවක් තිල්නවා. අපි සමාව දෙනවා. ඒ නිසා සුසීම බුද්ධි හේසා සුසීම අරියස්ස විනේ යෝ අච්ඡයන් අච්ඡේතෝ දිස්වා යථා ධම්මං පටිකරෝති. ආයතින්ච සංවරං ආපජ්ජ තීති. මෙන්න මේක තමයි සුසීම ධර්ම විනය තුල හික්මීම කියලා කියන්නේ. මේ ශාසනය තුල වෘද්ධියක්, වර්ධනයක්, වැඩිවීමක් කියලා කියන්නේ මෙන්න මේක තමයි. මොකද්ද? වරද දැක්ක වරද වැටි වරද විදිහට එක්ක තමන් වහන්සේගේ සබ්‍රහ්මචාරීන් වහන්සේ ගාවට ගියා නැත්නම් වෙනත් මේ භාගතුන් වහන්සේ ගාවට ගියා ගිහිල්ලා තමන්ගේ වරද්ද තමන්ම හිලි කරනවා මෙන්න මේ වැරද්දුණා අනේ මට සමාව වෙන්න මම මෝඩෙක් විදිහට හැසිරුනේ මම අන්ධ බාලයෙක් විදිහටයි කටයුතු කළේ ඒ නිසායි මෙන්න මේ වැරද්ද කළේ මට දැන් තේරෙනවා මේ වරද කියලා ඉතින් නිහතමානීව වැඳ වැටිලා සමාව ඉල්ලනවා ඉතින් එතකොට මේ බුදුරජාන් වහන්සේ සමාව දෙනවා සුසීම ස්වාමීන් වහන්සේත් මේ පඤ්ඤාය මුත්තෝ කියන මට්ටමකටපත් වුණා කියලා ඉතින් අට කතා වෙනවා මේ උන්වහන්සේත් ප්‍රඥාවෙන් සම්පූර්ණයෙන්ම අරහත්ත්වයටපත් වුණා කියලා කියනවා. ඉතින් ඒ කියන්නේ ප්‍රශ්නයේ තිබිච්ච සුසීම ස්වාමීන් වහන්සේ දැන් එක්තරා අන්දමකින් ප්‍රශ්නයක් විසඳගෙන ඒ දේශනා කරපු ධර්මයේ තුලින්ම ප්‍රශ්නය විසඳගත්ත පමණක් නෙමෙයි නිකන් මතු පිටින් ඒ විසඳුම අභ්‍යන්තරගත කරගෙන ඒකේ සාක්ෂිකාරයේ බවටමපත් වෙනවා. ඒ කියන්නේ අර රහතන් වහන්සේලායි ගොඩටම මුන්නහන්සෙත් එකතු වෙනවා. තිබුණ ප්‍රශ්නය ඒ ඒගොල්ලෝ කොහොමද රහත් වෙන්නේ මේවා නැතුව කියලා. දැන් ඉතින් තමනුත් රහත් වෙලා තියෙනවා හැබැයි එකක්වත් නැතුවම. ඉතින් ඒක අතෙන් හරි ලස්සනයි මේ සිදුවීම. සුවිශේෂයි මේ සිදුවීම. මොකද අපි සමහරවිට ප්‍රශ්නෙට උත්තරේ ආවට මොකද අපි ඒ தත්ත්වයටපත් වෙලා නැහැ. අපි නිකන් බාහිරින් තමයි ඒකේ විසඳුම දකින්නේ. නමුත් මෙතන ඊට වඩා හාත්පසින්ම වෙනස් මේ ප්‍රශ්නයට පිළිතුර සුසීම ස්වාමීන් වහන්සේට ලැබෙනවත් එක්කම උන්වහන්සේත් ඒ ඒ පිළිතුරේම සාක්ෂිකාරයෙන් බවට පත් වෙලා තියෙනවා. ඒක හරි ලස්සනයි තේ කාතකින්. ඉතින් මේ කාරණා ටික ඉතින් අපි තේරුම් ගමු.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 ඔව්. මම ඔය ඉතින් ඉස්සෙල්ලත් ඔබ වහන්සේට මේක මම විස්තර කරලා තියෙනවා මීට කලින්. මම මුලින්ම මම දැන් මෙතන කියලා කය දිහා බලාගෙන කයට සිත අරගෙන භාවනාව පටන් අරගෙන සිත එකඟ වෙනකොට එක්තැන් වෙනකොට හැමතිස්සෙම මට ඔය ධාතු ලක්ෂණ කියන එක මතුවෙනවා. එතකොට ඒ මතුවෙනකොට මම ඉතින් කාලයක් තිස්සේ ඒවා මතුවෙනකොට ඒ හැම එකම මම එකම එක දෙයක් හිතුවා මගේ තේජෝ ධාතුව මගේ ශරීරයේ බලවත් ඇති ඒකයි මට මේ විදිහට තේජෝ ධාතුවේ ලක්ෂණ දැනෙන්නේ කියලා ওই විදිහට මම සෑහෙන කාලයක් කරා. නමුත් මට කාලයක් යනකොට එක පාටම තේරුණා මේ ඇති වෙන එක නැති වෙනව නේද. ඊට පස්සේ තව ටික වෙලාවකින් ආයිත් ඇති වෙනවා. ඒකත් විනාඩියක් දෙකක් ඒ ලක්ෂණය තිබිලා ඒක නැති වෙනවා. මේකද අපි මේ අනිත්‍ය කියලා ඉගෙන ගන්න කියලා. අනිත්‍ය කියලා අපි අහලා තියෙන්නේ කියලා. ඉතින් අපි කවදාවත් මම ඉතිසලත් කියලා දිනවා මට කවදාවත් ඒ අනිත්‍ය නිසා දුක්ඛ කියන ලක්ෂණය මට දැනුනේ නෑ. අවබෝධුනේ නෑ. නමුත් මං බාහිරව මම දුක කියන එක අවබෝධ වෙනවා. ජීවිතයේ එක එක දේවල් වලදී සහ අනිත් යාළුවන්ට නෑයොන්ට දන්න අයට වෙන දේවල් වලින් දුක කියන්නේ මොකද මොකද්ද කියනක යම් යම් කිසි දුරකට මට අවබෝධ වෙලා තියෙනවා. නමුත් මෙතනදී මම හරිනම් මම දන්නේ නෑ මට අනාත්මය කියන එකත් යම් කිසි දුරකට අවබෝධ වුණා. මොකද මට හිතුණා මේක මට ඕන වෙලාවට එන්නෙත් නෑ මට ඕන වෙලාවට යන්නෙත් නෑ කියලා ඒ විදිහට ධාතු ලක්ෂණය මතු වෙනකොට මට මට ඒ විදිහට මට අවබෝධ වුණා කියන එක කියන්න තරම්ම මට ලොකු මේවැකක් නෙමෙයි නමුත් මට දැනුණා ඒක ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ ඒ වගේ අවස්ථාවක මං හැමතිස්සෙම හිතනවා මේක අනිත්‍යයි නේද මේක අනාත්මයි නේද කියලා ඉතින් ඒ වගේ අවස්ථාවක භාවනාවේදී වචන පාවිච්චි කරන එක හරිද? හ්ම්. ඔව් මෙහෙම කියත හැකි. ඇත්තටම අර දැන් සමහර ලාවට වචන එළියට පයින්නවා. මොකද එපමණකට මේ ඔව් ඒක තමයි ඇස් අරවන සුළුයි සමහරට ඇති වෙන අවබෝධය. ඉතින් ඒක වරදක් නෙමෙයි. ඒ කියන්නේ අපිට ඒ පමණට නිකන් ඒක දැක දැක දැක දැක දැක ඉන්නකොට එක්තරා අවස්ථාවක එක පාටනිය අහ් ගාලා කියවෙනවා. ඒතර ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒකේ වරදක් නැහැ. ඒක තමයි ඒකාතකින් ඉන්සයිට් කියලා කියන්නේ විපස්සනාවක් කියලා කියන්නේ. ඒකයි ඒ අපි ඒක හොඳට අතගා අතගා ඒක හොඳට විමස විමස ඉන්නකොට ඒක පාටම නිකන් කඩාගෙන එනවා ඒක අවබෝධයක්. ඒක සමහරට වචන වලට නැං වෙනවා. ඒකේ වැරද්දක් නැහැ. වැරද්ද තියෙන්නේ ඒක ඔස්සේ අපි දිගින් දිගට දිගින් දිගට ඊළඟට අතින් පයින් දාගෙන හිතන්න ඒක ඒක අපි නවත්ත ගන්න ඕනේ. ඕන්ට වඩා ඔස්සේ දිගට හිතේ යුතු නැහැ. ඒක අවබෝධ වුණා. ඊට පස්සේ පොඩ්ඩක් දුරට ඒ සිතුවිලි කීපයක් විතර්ක කීපයක් පහළ වුණා. ඊට ආයෙත් හිමීට හිත සංසුන් කරගත්තා. ආයෙත් හිත නිශ්ශබ්ද කරගත්තා. හිත නිශ්ශබ්ද කරගෙන ආයෙත් වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. දැන් වැඩේ කරගෙන යනකොට සමහරට ආයි අරිට වඩා නුවණක් අවදි වෙන්නත් පුළුවන්. ඒකයි අපි තේරුම් ගන්න තියෙන්නේ අපි මොකද හොඳ පසුබිමක් සකස් වෙලායි තිබුණේ. ඒ නිසයි මේ එක පාටම මේ අපිට අර තරම් වාක්‍යයක් කියවෙන තරම් නුවණක් පහළ වුණේ කඩා පැන්නේ. හැබැයි ඒ පදනමම තව ටිකක් ඔන්න තව එහාට ගියා නම් ඔන්න තවත් ඊටත් වඩා එහා ගිය නෝනක් උනත් ඇති වෙන්න ඉඩ තියෙනවා. නැත්තම් මේ පහළ වෙච්ච නෝනම තව තව විෂදව තව තව තව තියුණුව තේරෙන්නත් තේරෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා ඒ දිගට දිගට ඊදාස්සේ කල්පනා කර කර කල්පනා කරගෙන පොතේ තිබිච්ච දේවල් කල්පනා කර එහෙම යනවා වෙනුවට හිත හිමීට ආයෙත් නිශ්ශබ්ද කරගෙන ඒ කරගෙන ගිය වැඩේ කරන එක තමයි වැදගත් වෙන්නේ. එහෙමයි. එතකොට ස්වාමින් වහන්සේ ඔය දැන් ත්‍රිලක්ෂණය දැකීම හෝ අවබෝධ වීම වගේ දේවල් නිසාද අපිට ඒකෙන් ඇති වෙන ඥානයක්ද සාමාන්‍ය ජීවිතයේදී දැන් හුඟ දේවල් වලදී ඇත්තටම මේ අනිත්‍ය කියන එක දුක කියන එක අනාත්මය කියන එක ඉතින් දැනෙනවා අපිට දැන් එක්ක අපිට තියෙන දැන් මේ වයසට ගියාම තියෙන අත්දැකීම් නිසාද දන්නේ නැහැ ඒවා දැනෙනවා මේවා මේ තරුණ කාලේ නොදැක් නොදැක් දේවල් දකින්නවා. ඒ වගේ එකක්ද ස්වාමින් වහන්සේ ඔය විපස්සනාවේ අපිට ඥානයක් ඇති වෙනවා කියලා කියන්නේ ඒ වගේ දෙයක්ද? නෑ ඇත්තම විපස්සනාදී ඇති වෙන ඥානය ඊට වඩා ඉතින් අර අපි කියමු assume ඇති වෙනවා, තියුණු ඇති වෙනවා. නමුත් අර එදිනෙදා ජීවිතයේ සිද්ධ වෙන අත්දැකීම් හරහා ඒ නුවණම තව ටිකක් එක්තරා අන්දමින් ඔබ මට්ටම් වීමක් තව තව පැතිරීමක් පුළුල් වීමක් සිදු වෙන්න පුළුවන්. අදත් අපි කතා කරේ ඒ කියන්නේ දැන් අතීතං වා අතීත අනාගත පච්චුං වා පච්චුප්පන්නං වා අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා ඔය දේ බුදුහාඳුරුව මේක විස්තර කරනවානේ. ඔන්නේ විස්තර කිරීම එකතකින් මේ ඒක පරයන්කේදීම වේවා සක්මනේදීම වේවා කියලා එහෙම සීමා කරන්න බෑ. ඒ වැදිත් වෙන්න පුළුවන්. නමුත් මේ තව තව විපස්සනාවේ නුවණේ පැතිරීම එදිනදා කටයුතු වලදී අපේ ජීවිත අත්දැකීම් වලදී තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා භාවනාවයි එදිනදා ජීවිතයයි දැන් ඉතින් වෙන් කරන්න බැරි තරම් හොඳට නිකන් ඒකාබද්ධ වීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපි මේ නුවණ දැන් යොදා ගන්නවා. ඒ ආයුධය දැන් අපි පාවිච්චි කරනවා අපේ එදිනදා ජීවිතය සඳහා. එතකොට තමයි ඒක මෝහත් වෙන්නේ. එහෙමයි. ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ මේ අන්තිම ප්‍රශ්න විතරක් අහන්න මම සාමාන්‍යයෙන් ටිකක් පොතපතේ තියරි එක එකම යන කෙනෙක් නෙමෙයි. ඒක නිසා වෙන්න ඇති ඒක මගේ අඩුවක් වෙන්න ඇති. මම ඔය මේ විපස්සනාවේ ඒ විදිහට 11 ආකාරයකට බලන එක වගේ දෙයක් මම භාවනාවේදී හිතලම කරන්නේ නෑ ස්වාමීන් වහන්සේ. දැන් උදාහරණයක් විදිහට අජ්ජත්වා කියන එක මම ඇතුළත මගේ මේවක මගේ කය ගැන මගේ දේවල් මම හොඳට මෙනෙහි කරනවා භාවනාවේදී. මේ භාවනාවේදී නමුත් බහිද්දා කියන එක මම භාවනාවේදී මෙනෙහි කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒකට කමන්නේ. සාමාන්‍ය ජීවිතයේදී මට ඒව දැනෙනවා. මං හිතනවා එතකොට මේ බුදුහාමුදුරුව අපිට මෙහෙම කියලා තියෙන්නේ මේව නේද කියලා. මට වගේම අනිත් අයටත් මේ දේවල් වෙනව නේද කියන එක මට දැනෙනවා. නමුත් මම භාවනාවේදී ඒ විදියට කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක වරදක්ද අඩුවක්ද? මම නම් හිතනවා එහෙම ලොකු අඩුවක් නැහැ කියලා. මොකද අපි මේ නිකං කල්පනා කර කර දැන් එක්තරාන්දමකින් චින්තාමය ඥානයේ වැදගත්කමක් තියෙනවා මේ මට්ටමේදී. අපි අපි තුලින් උපදවගත්ත නුවණකුත් තියෙනවා. ඒ නුවණ විස්තර කරන්න චින්තාමය ඥානයක් සෑහෙන දුරට උදව් වෙනවා. නමුත් අර භාවනා කරන වෙලාවේදී ඒක කිරීම මාත් හිතන්නේ ඒ තරම්ම සුදුසුයි කියලා. මොකද අපි භාවනා කරන වෙලාවේදී තව ටිකක් අර අරනුවණම තව ෂාප් කිරීමක් තියුණු කිරීමක් මේ කරන්න බලන්නේ. ඒකට ඉතින් අපිට මේ නොපෙනෙන නොපෙනෙන බාහිර දෙයක් නොදැනෙන බාහිර දෙයක් බලනවා වෙනුවට මේ හොඳට වර්තමාන මොහොතේදී නැවත නැවත මේ අත්දකින්න තමා වශයෙන් අත්දකින්න දේවල්මනේ අපි පාවිච්චි කරන්න තියෙන්නේ. ඒතකොට ඒකම තව තව හොඳට නුවණ වැටහෙන්න, දියුණු වෙන්න, වර්ධනය වෙන්න, වර්ධනය වෙන්න. ඒක අපි අනුමාන ඥානයක් වශයෙන් එළියට යොදලා කටයුතු කරනවා කියන එක බාහිරේදී කටයුතු කරනවා කියන එක වෙන්න පටන් ගනිමු. ඒක නිකන් ඉබේටම වේවි. අනිත් අය බඳු අත්දැකීම් ලබනකොට අපේ අර නුවණ ටක් ගාලා පැත්තෙන් ඉඳන් අපිට උපදෙස් දේවි. ආ මේක නෙමේ වෙලා තියෙන්නේ. මේගොල්ලන්ටත් මෙන්න මේකයි වෙලා තියෙන්නේ. මේකම තමයි යථා ස්වභාවය. මට විතරක් නෙවෙයි වෙන මේගොල්ලන්ටත් දැන් වෙලා තියෙනවා කියලා අර ඒක තව නිකන් පුළුල් වෙන්න පටන් ගනීවි. එහෙමයි. ඔව්. හොඳයි ස්වාමීන් වහන්සේ තේරුණා ගෝහන්සේගේ විස්තර කරපු ගෝහන්සේට තේරුවන් සක්න. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව රේණුකාට ඉදිරිපත් කරන්න පුළුවන්. තේරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඔබ වහන්සේට මාව ඇහෙනවද? ඔව් ඔව්. අපි හැමදෙරණි ඔබ වහන්සේ මට ගිය සදාදා ඉංග්‍රීසි ධර්ම දේශනාවෙන් පස්සේ දුන්න අවවාදයට අතරම මම මේ වෙලාවේ කිව්වේ අර මගේ හිතේ සංසුන් බව තියෙනවා නිදහස් නොඇලී නොගැටී ඉන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා ඒ වුණත් මට තේරෙනවා මගේ හිතේ අර ඔබ වහන්සේ ඒ ධර්ම දේශනාවේදී කිව්වේ විලක් විලේ සංසුන් හිත විල විල වගේ කියලා ඒකේ මූණ බලන්න පුළුවන් වගේ තත්ත්වයක් ගැන ඔබ වහන්සේ කතා කරා මම කිව්වා ඒ වෙලාවේ මට එහෙම තිබ්බට ඒ විල යට මඩ ගොඩක් තියෙනවා කිලුටු තියෙනවා කියලා මම දන්නවා කියන එක අපේ හැඳුරනේ ඉතින් ඔබ වහන්සේ මට ඒ වෙලාවේ දුන්න අවවාදය තමයි මම හැදෙන වෙලාව ගැන බලන්නේ කියන එක. මම හැදෙන්නේ කොයි වෙලාවෙද කියලා බලන්නේ කියන එක. එතකොට ඇත්තටම මට මට මට මට මගේ භාවනාව තුළින් මට හුඟක් වෙලාවට භාවනා කරන වෙලාවට ඇත්තටම මම හැදෙන තත්ත්වය හුඟක් අඩුයි. මම ඒක බලලක් තියනවා කවුද මේ මේවා බලන්නේ කියලා බලනකොට මෙතනට කිසි කෙනෙක් නැහැ කියන එකක් තේරිලා තියෙනවා. හැබැයි මට අවසානයේදී මම මේ ඔබ වහන්සේගේ අවවාදයෙන් පස්සේ මම කරපු මගේ භාවනාවෙන් මට තේරුණා මම කොච්චර දැක්කත් මම නැහැ මම මෙතන කෙනෙක් නැහැ කියන එක මම හිත මගේ හිතේ තියෙනවා මම ඉන්නවා කියලා මම තමයි මේ දකින්නේ කියන එක මම අල්ලගෙන ඉන්නවයි කියන එක මට යටි හිතේ එහෙම ඒ නූලෙන් යන අදහසක් තිබ්බයි කියන එක මම දැක්ක අපේ හාමුදුරුවෝ. ඇත්තටම ඒක දැක්කහම මට හිතුණා මට මේ මේ ඔක්කොම මගේ ප්‍රශ්න ටික ඔබ වහන්සේගෙන් එදා මේ තරම් කාලයක් මම අහපු ප්‍රශ්න ටික ඔක්කොමටම හේතුව මම මේ ඔක්කොම භාවනාව තුළින් දැක්ක අත්දැකීම් දේවල් ඔක්කොගෙම යටින් මේ මම දැක්කා කියන අදහස තිබිලා තියෙනවා කියන එක තමයි මට තේරුණා. ඉතින් ඒකෙන් පස්සේ ඇත්තටම මට හරි හිතට සන්තෝෂයක් ආවා. වහලා තිබ්බ දොර ඇරියා වගේ. නිකන් හිතේ මේ අපි ඔක්කොම මේවල් මේ මම කියන එක අල්ලගෙන තමයි අපි මේ ඔක්කොම කරන්නේ කියන එක. මට තේරෙන්න පටන් ගත්තා. ඉතින් මම හිතුවා ඔබ වහන්සේට මම ඒක කියන්න ඕනේ කියලා. ඔබ වහන්සේට බොහොම පිං මට ඒ අවවාදයේ වෙලාවෙ දුන්නේක ඒකෙන් අර Ah, මේ ලොකු හිතට සන්තෝෂයක් එක්කම හිතට මේ නිදහස් භාවයක් කියන එක ඇතුණා ඒ උනාට මම දන්නවා මට ගොඩාක් දුර යන්න තියෙන ගමනක් තියෙනවා හැබැයි ගමන පටන් ගන්න මට ශක්තියක් හම්බුණා කියන එක මට තේරෙනවා හොඳයි හොඳයි ඇත්තටම මේක තමයි මේ දැන් අපි ඒ මම ගොඩ නැගෙන ආකාරය මම තැනෙන ආකාරය දැන් ඉතින් අපි බලන්න උනේ කියන්නේ මෙතන ඉන්න මමෙක් නෙමෙයි මේ හේතු ප්‍රත්‍යයන් හරහා අවිද්‍යාව මූලික කරගෙන සංස්කරණ සිද්ධ වෙලා උපාදාන හරහා ගිහිල්ලා ඔන්න අපි හදා ගන්නවා කෙනෙක්. භව තත්ත්වයක් හදාගත්තා නම් ඒ හස්සේ ඉන්න මමෙක්. දුක් විඳින මමෙක් ඉන්නවා. සැප විඳින මමෙක් ඉන්නවා. මාකරි අත්දැකීමක් අත්විඳීමක් ලබන ඒ හරහා යන මමෙක් ඔන්න හදාගෙන තියෙනවා. කියලා ඔන්න අපි මේ මම හදාගෙන මමෙක් වෙලා සතුට වෙන ආකාරයට අපි සාමාන්‍යයෙන් කියන වචනේ තමයි ඇඳ ගන්නවා කියන්නේ. ඇඳගෙන සතුට වෙනවා. ඔන්න ඇඳ ගන්න හැටි භව තත්වයකටපත් වෙන හැටි අපිට ටික ටික හොඳට निराකරණය වෙන්න වෙන්න එතකොට මෙන්න මේ පටිච්චසමුපාදයේ ටිකක් අර ඒ අංග නිකන් දුර්වල වෙන්න පටන් ගැනීමක් ඒවා නිකන් විය කියාමක් ඒවා අඩපණ වීමක් ෂේවියාමක් වෙන්න පුළුවන් ඒ නිසා ඒ මමයා අහුවෙන්න අහුවෙන්න මමයා කොටු වෙන්න කොටු වෙන්න තේරුම් යන්න තේරුම් යන්න තමයි එතකොට අර මමෙන් මමෙක්ගෙන් තොර අත්දැකීමක් නේද කෙනෙක් පුජ්‍යලයක් තනා ගන්න නැතුව හැබැයි අත්දැකීමක් හරහා යෑමක් අපිට කරන්න පුළුවන් නම් හරි වටිනවා. දැන් හිතන්න අපි කතාවක් පවත්වනවා. දැන් කතාව පවත්වද්දී අතරමඟදී මම පයින්නවනේ සමහර එළියට. ආ මම මේ හොඳට කතා කරනවා. මම මේ හොඳට උපදෙස් දෙනවා. මම තමයි හොඳටම කතා කරන්නේ. අනිත් අය දැන් මන් දිහා බලාගෙන ඉන්නවා. අනිත් අය මං ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. මට වරදීද දන්නේ නැහැ. දැන් මෙහෙම අර මම ඉස්සරහට පැනව ගමන් ඔක්කොම අවුල් වෙනවා. මොකද ඒ හරහා නිකන් පුජ්‍යල භාවයක් ඉස්මතු වෙනවා. දැන් රැක ගන්න කෙනෙක් ඉන්නවා. මට හරියයිද නැත්නම් මට වරදීද කියලා බයක් ඇති වෙනවා. ඒතර මේ ඔක්කොම මුළු පද්ධතියම නිකන් අවුල්ලා යනවා. හැබැයි එහෙම මොකක්වත් නැතුව එහෙම මමෙක් ඉස්සරහට දාගන්න නැතුව වැඩේ හිමීට කරගෙන යනවා නම් හොඳ නුවණින් සතියෙන් වැඩේ කරගෙන යනවා නම් ආයේ මම ආරෝපණයක් අවශ්‍ය නැහැ වැඩේ වේවි. මම එළියට ආවොත් මම එළියට පැන්නොත් හැබැයි වැඩේ අවුල් වේවි. කියලා අන්න අපිට තේරෙන්න ගන්නවා මේ කොහොමද මම එළියට ඇවිල්ලා වැඩේ අවුල් කරන්නේ. අර සාමාන්‍ය ලස්සන ගලණයක් තිබුණා. ඒ ගලණයට ඉඩ දීලා සැහැල්ලුවෙන් ගමන ගියා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. බරකුත් නැහැ. වැඩෙත් ලස්සනට වෙනවා. හැබැයි මම එළියට ඇවිල්ලා මම දඟලන්න ගත්ත ගමන් ඔන්න වැඩෙත් අවුල් වෙනවා. ආතතියකුත් ඇති වෙනවා. බරකුත් හිතේ හට ගන්නවා. ප්‍රශ්නයකුත් ඇති වෙනවා. ඉතින් ඒ වගේ අර අපි වරද්ද ගන්න ආකාරය අපිම දකින්න ඕනේ. දකින්නට දකින්නට මේ තමන්ගේ තියෙන මෝඩකම් ටික එළියෙන්න පටන් ගන්නවා. මම හැදෙන හැටි, තනා ගන්න හැටි තේරුම් ගන්න යනවා. ඒක ඕන්න ආපස්සට හැරිලා බලන්න පුළුවන් මෙතෙන්දි මොකක් අල්ලගෙනද මේ මම හදාගෙන ඉන්නේ මම. රූපය අල්ලගෙනද මේ මම හදාගෙන ඉන්නේ. වේදනා ටික අල්ලගෙනද මම මේ මම කියාගෙන ඉන්නේ. හිතේ හටගත්ත මොනවා හරි සංඥා ටිකක්, නාමකරණයක්, ව්‍යවහාරයක්, සම්මුති ටිකක් ඒක අල්ලගෙනද මේ මම කියාගෙන ඉන්නේ. නැත්නම් හිතේ සිතුවිලි ටිකක් තියෙනවා. සංස්කරණ ටිකක් සිද්ධ වෙනවා. හිත කියෝනෝ. නැත්නම් හිතේ ද්වේෂයක් පහළලා තියෙනවා. රාගයක් පහළලා තියෙනවා. චේතනාවක් පහළලා තියෙනවා. ඒකද මම මේ මම කියාගෙන ඉන්නේ. එමෙතන මේකේ මගේ දක්ෂතාවයක් තියෙනවා. නිර්මාණශීලී හැකියාවක් තියෙනවා. මං කරපු කියා ගන්න වැඩක් තියෙනවා. මං කරන්න ඉන්න කියන වැඩක් තියෙනවා. දැන් කරන වැඩක් තියෙනවා. ඒක අල්ලගෙනද මම කියාගෙන ඉන්නේ කියලා. ඉතින් නිකන් අපිම අපිට ආපිට ප්‍රශ්න කරන්නයි තියෙන්නේ. අපිට ප්‍රශ්න කරන්න ඕනේ මොකක් අල්ලගෙනද මම කියාගෙන ඉන්නේ. ඔව්. ඔව්. ඇත්තටම මම මම මම අල්ලගෙන හිටියේ අපේ හැමදෙන්නේ එක දෙයක්වත් නෑ අපේ හැමදෙන්නේ. මම මේ දැන් මේ නිදහස් තත්ත්වයේ ඉන්නවා මම දකින්නවා කියන එක. ආහ්. අන්න ඒක තමයි මම මම අල්ලගෙන හිටියේ අපේ හැමදෙන්නේ. වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. ඇත්තටම කියන. <laughs> ඒක දැන් අපි එක එක තැන් වලින් හිර වෙලා ඉන්නේ. ඒ ඒ ඒ ඇකිලි ඒ හැකිලි ඒ කොකු ඔක්කොම ඔක්කොම දැන් පොඩ පොඩ දිගහැර ගන්න ගලව ගන්නයි තියෙන්නේ. ඒක මේ සංයෝජන කියලා කියන්නේ නේද? දැන් හිතන්න අපි බැලුමකට උලම් පුරවලා අර තියෙන උඩ යන බැලුම් තියෙන්නේ නේද? ඒ උඩ යන බැලුම හැබැයි යට කොකු වලින් ඇදගෙන තියෙන්නේ පොළවට. ලණු වලින් බැඳලා තමයි පොළවේ කූඤ්ඤ ගහලා ඒ කූඤ්ඤ වල මේ පටලෝලා තියෙන්නේ. ඒ කූඤ්ඤ ගලවන තාක් මෙයා උඩ යන්නේ නැහැ. ඒ බැමි කපා හරින තාක් මේක උඩ යන්නේ නැහැ. ඉස්මතු වෙන්න විදිහක් නැහැ. මොකද බැඳලානේ තියෙන්නේ. අපේ හිතත් ඉතින් ওই වගේ තමයි. අපිට මේ ගැලවෙන්න විදිහක් නැහැ මේක බැඳලා තියෙන්නේ. සංයෝජන හැකිලි වලින් අපිව යටට අල්ලගෙන ඉන්නේ. ඒතර මේ සංයෝජන ටික පොඩ පොඩ ගැලවි ගැලවි යන්න යන්න හිත ඉතින් නිදහසලා යාවේ. නේද? එහෙම අපේ හඳුනගෙන පින්. හොඳයි හොඳයි. මම දැන් ගොඩක් ගොඩක් දුරට යන්න තියෙන පාරක් කියලා ඒ වුණාට මට ඒ ශක්තිය හම්බුණා කියලා මට හිතුණා අපේ හඳුනගෙන. හොඳයි හොඳයි. ඒ අවස්ථාවේදී. හොඳයි. හොඳයි. තේරුම් සන්නයි. තේරුම් සන්නයි. ඊළඟ දහම් ගැටලුව දිනෝෂර ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්ස. ඔව්. ස්වාමීන් වහන්සේ භාවනා කරති ඇති වෙන පොඩි පොඩි ප්‍රශ්න ටිකක් අද දේශනාවත් කියවන දේකුත් අනුව දැන් ආනාපානය මුලින් පටන් අරන් ඒක සියුම් වුණාට පස්සේ කයේ තැන තැන් වල පොඩි පොඩි සංවේදනා පොකුරක් වගේ කය දැනෙන්න ගන්නවා ඊට පස්සේ ටිකක් වෙලා ඔක බලනකොට මේ ඉස්සර ගොඩක් කල් බැලුවා දැන් ඉක්මනින්ම නිකම්ම මේ ඒ ටික අතහැරිලා නිකන් මේ එතනින් එහාට වගේ හිත යනවා සමහරලාට අවකාශයක් වගේ දැනෙනවා සමහරලාට නිකන් හිත තනක් වගේ දැන් ඒ වෙලාවට කය අරමුණු කරන්නෙත් නැහැ සිතිවිල්ලකුත් නැහැ වගේ තැනක් එනවා හැබැයි දැන් ඒ ඒකට එන්නේ දැන් අර දේශනාවේ කියනවා වගේ මේවා අනිත්‍යයි මේවා ගැන හිතලා වැඩක් නැහැ මේවා ගැන ගැටිලා බැඳිලා වැඩක් නැහැ වගේ අර එහෙම හිතිලා නෙමෙයි නිකම්ම නිකම් වෙහසක් වගේ දැනෙනවා මෙතන ඉන්න අනිවාර්යයෙන් කියලා ඒක තමයි. දැන් ඔතෙන්දී අපි අපි වචන දැන් මේ විස්තර කරන්නනේ වචන පාවිච්චි කරේ. එතෙන්දී සිතුවිලි පහළ නොවුනට හිතේ ඒ කුසලතාවය වැඩිලා තියෙන්නේ. අපි මේ විස්තර කරද්දී අපි විස්තර කරනවා දැන් එයාට දුක වැටහිලා තියෙනවා අනිත්‍ය වැටහිලා තියෙනවා එයා දැන් තීරණය කරනවා හිතේ ඔහම විස්තර කරනවා නමුත් මේ හිතක්නේ ඒ හිත තුළ ධර්මතා ටිකක් වැඩෙනවා ඒ ධර්මතා ටික වැඩුණා නම් ඒක ඒ නිදහස් වීම මේක එපා වීම බැඳිලා තිබිච්ච තැන අතහැරීම ඒක ඉබේ සිද්ධ වෙවි. මොකද ධර්මතා ටිකක් වැඩෙන්නේ. එතකොට අපිට ඒක සිතුවිලි පහළ නොවුනා කියලා ප්‍රශ්නයක් නැහැ. මම ආපහු හැරලා බැලුවේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. මම හිත වැඩේ කරගෙන තියෙනවා. නේද? ඒ කියන්නේ දැන් ඔව් එතකොට ස්වාමීන් වහන්සේ දැන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මොකුත් එහෙම වැටහෙන බවක් මට තේරෙන්නේ හැබැයි ආපහු ඒකට යන්න හිතෙන්නේ නිකන් වෙහෙසයි අප්පිරියයි වගේ ඒකට ආපහු කිසි ප්‍රශ්නයක් නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ ඔය වචනවලම තියෙන්නේ තමයි කැමති ඔව් ඒක තමයි ඒ වචනවලම තියෙන්නේ වෙහෙසයි අප්පිරියයි කියන්නේම දුකයි කියන එක තමයි ඉතින් අපිට ඒකයි දැන් අපි මේ පොතේ තියෙන වචනයෙන්ම මේ ධහම අවබෝධ විය යුතුයි කියලා අපි ගත්තොත් ඒක වැරදි එහෙම නෙමෙයි අපිට ආවේනික වෙච්ච අපේ හොඳට අර අපි කියන්නේ බොක්කටම යදුනා කියලා අනේ බොක්කටම වැදිච්ච අවස්ථාව තමයි උතරින් <laughs> ගැලවෙන අවස්ථාව. ඉතින් ඒක අපි එකිනෙකාට එක එක හොඳට වැදින තැන් වෙනස් වෙන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. නිවැරදිව වැදුනා නම් ඔන්න ගැලවෙනවා. හැබැයි ඉතින් අපි මේ පොතේ තියෙන එකම මේකම විය යුතුයි මේකම විය යුතුයි කියලා ඒක උපදව ගන්න කියලා අපි නිකන් කොපි කරන්න ගත්තොත් එතකොට ඉතින් මේක පැටලෙනවා. ඒක නෙමෙයි වෙන්න තියෙන අපිට අර මධ්‍යස්තව හිත තියාගෙන එකඟව හිත තියාගෙන විමසා බැලීම කරගෙන හිටියානම් අපිට තේරෙන්න ගණීවි ඒක හිතට තේරෙන්න ගණීවි. ඒක මට තේරෙනවා කියන අදහසට වඩා හිතට තේරෙන්න ගණීවි. හිතට තේරලා ඒ ධර්මතාව ටික එතන වැඩේවි වෙන්න ඕන දේ වේවි. ඒ තව දෙයක් සවිනොත් මම දැන් හිතාගෙන ඉන්නේ දේශනා අහනකොට එහෙම ඔන්න දැන් ඉස්සෙල්ලාම ආනාපාන කරනවා ඊට පස්සේ හොඳට හිත එකඟ වෙනවා සිතිවිල්ලක් නැතුව ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකට යනවා එහෙම එහෙම ගිහිල්ලා තමයි ස්ටෙප් බයි ස්ටෙප් අරක අතෑරෙන්නේ කියලා එනකොට මට ওই ස්ටෙප්ස් හැම එකම පිළිවෙලට වුණාට ඒවට සිතිවිලි හැම ස්ටෙප් එකේම සිතිවිලි එනවා මේ සමහර ඒවා දැකලා අත්දැකලා සමහර ඒවා නිකන් වලාකුලක් වගේ හිත එහෙම ලොකු රාග ද්වේෂ නෙමෙයි නිකන් ඔය මොනවා හරි මතක් වෙනවා නිකන් හිතේ ඒ නිකන් වලාකුලක් වගේ පොඩක් සිතේ ගෑවි ගෑවි තියනවා තප්පර කීපයක්. ආය නැතු යනවා. එහෙම එහෙම වෙනවා. ඒක සාමාන්‍යයිද එහෙම ඔව්. ඒක ප්‍රශ්නයක් නැහැ. يعني මොකද සිතවිලි ලොකු ලොකු සිතවිලි නේ දැන් සිතවිලි කෑලි කෑලි මේ සමාලාවට. ඒවත් නිකන් ඈතට ඈතට ආවි. නිකන් බොඳ වෙලා ආවි. ඒ නිසා සිතවිලි වැල් එන එක අඩු වේවි. නිකන් අර දාමයක් પરම්පරාවක් එන එක අඩු වෙලා නිකන් කෑලි කෑලි ඇවිල්ලා නිකන් මගින් ඇවිල්ලා හැරිලා ආවේ. ඕ නිකන් අර එක දැන් එකක් ආවහම තප්පර කීපයක් වගේ තියෙනවා. එකක් දැන් ඒකයි මට අහන්න හිතුවේ දැන් එනකොටම දැකලා අතාරින නෑ අතින් අතාරින්න කියලා දඟලන දෙයක්වත් නෑ දැන්. බලෙන් අතාරින්න අවශ්‍යත් නෑ. අපිට තේරෙන තේරෙන ඒගොල්ලෝම ඇවිල්ලා යාවි අපිට කරන්න දෙයක්වත් නෑ අන්තිමට. මොකද මේ යන්න එන කට්ටියනේ. ඒ යන ගතිය ඒගොල්ලන්ගේ වැඩ. අපි කරන එකක් නෙමෙයි. ඒ දැන් ඒ විදිහට ඉන්නකොට ස්වාමීන් වහන්සේ දැන් අර දැන් අනිශ්චිත දැන් මොකුත් අල්ලන්නේ නැතුව අනිශ්චිත භව තුල ඉඳගෙන ඉන්නකොට සිතට එක එක සිතිවිලි එනවා. එතකොට ඒවා දකිනවා. ඒකයි සිත දිහා බලාගෙන ඉන්නවා කියන එකයි එකක්ද දෙකක්ද? ඔතනදී මෙහෙම කියන්න පුළුවන් දැන් අපි හිතමු අපි බොහොම චේතනාපූර්වකව තදින් හිත දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඒක මට්ටමක්. පස්සේ තේරෙන්න පුළුවන් නෑ එච්චරම දඟලලා මේක දඬු අඬුවේ තිය අල්ලලා මේක අල්ලා බලාගෙන ඉන්න දෙයක්වත් නැහැ. හිතට නිකන් ඔහේ යන්න දීලා බලන් ඉන්නවා. ඉතින් තව මට්ටමක් නේ නේද? අපිට නිකන් අර අපේ ප්‍රතිපදාව ගැන හොඳට දැන් විශ්වාසය ගොඩනැගිලා. දැන් නිකන් අර වීරයෙන්ම යන ගමනක් නෙමෙයි නුවණින් යන ගමනක් තියෙන්නේ. දන්නවා දැන් මේගොල්ලෝ ආවත් එච්චර බයක් වෙන දෙයක් නැහැ. මේගොල්ලෝ මේ එන යන කට්ටිය මහා වැදගත් කට්ටිය නෙමෙයි මේගොල්ලෝ. කියලා අර තමන්ගේ එන සිතුවිලි වලට එච්චර වැදගත්කමක් දීලා නැහැ. දන්නවා මේවා මහා දේවල් නෙමෙයි කියලා. ඉතින් එතකොට අර නිකන් ලාවට බලන ගතියක්. ඉතින් ඔකට ඇත්තටම හරිය ලස්සන උපමාවක් දෙනවා බුදුහාඳුරෝ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ දැන් ගොපල්ලෙක් ඉන්නවා. එයා හරක් බලනවා මේ තාම කුඹුරු ගොයන් කපපු නැති කාලයකදී. ඒතකොට අනිවාර්යයෙන්ම හොඳට බලන් ඉන්න ඕනේනේ. මොකද නැත්තම් හරක් ටික යනවා මේ ගොයන් කන්න. ඊට පස්සේ ඉතින් බැනුම් අහන්න වෙනවා, ගුටි කන්න වෙනවා මේ ගොපල්ලට. මොකද මේ අනුන්ගේ කුඹුර වලට ගිහිලා හරක් ගොයන් කා. හැබැයි තවත් කාලයක් එනවා මේ ඔක්කොම ගොයන් කපලා. දැන් කුඹුර වලට ගිහිල්ලා මේ කුඹුරු පාලු කරන්න දැන් හරක්ට එහෙම දෙයක් නැහැ. දැන් ඉතින් අර යම් ගොයන් පල්ලා මේ ගොපල්ලා ඉන්නේ හරි සැහැල්ලුවේ. හරක් ඉන්නවා කියලා දන්නවා. හරක් ටික තන කනවා කියලා දන්නවා එච්චරයි. ආය අර තීක්ෂණව මේ අරුන් අරහෙට යනවද මෙහෙට යනවද කියලා මහා අවධානයෙන් බැලිය යුතු මට්ටමක් නැහැ. ඉතින් ඔන්න දෙවෙනි මට්ටම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අර නීවරණ වලින් හිත නිදහස් වෙලා හිතේ එක්තරා අන්දමක හික්මීමක් ඇති වෙලා නිදහසක් පහළ වෙලා තියෙන මට්ටමේදී ඒ කිරණ භාවනාව. ඉතින් එතෙන්ට තමයි අපි එන්න තියෙන්නේ. හැබැයි මුලදී අර මට්ටම අවශ්‍යයි. මොකද තාම නීවරණ තියෙනවා. කොයි පැත්තට යයිද දන්නේ නැහැ. ඒතකොට නිකන් තීක්ෂණව බලන්න අවශ්‍යයි. මේ පස්සේ පස්සේ හොඳට හිත හික්මිලා එනකොට, නිදහස් වෙලා එනකොට යන්න දීලා ලාවට බලන්නයි තියෙන්නේ. ඒ දැන් තව දැන් එකක් ඉස්සර දැන් හොඳට මල් පූජා කරලා බුදුන් වැඳලා ලෑස්ති වෙලා එහෙම කරන්න ඕනේ. දැන් එහෙම නෑ ඉතින් ඉන්න හිටපු ගමන් ඔහේ කරනවා. කොහෙද කරන්නේ කියලාත් අදාළ නෑ. දැන් ඇඳ උඩ කරන්න එපා කියවට නිදාගත්ත ඇඳ උඩ මස් කරනවා, ඇස් අරගෙන වකගෙන ඒ වැඩ දැන් භාවනා කරන අතර ගිහිල්ලා පොඩි වැඩක් කරලාවත් කායික හරි කතා කරලාවත් එහෙම ලොකු වෙනසක් නැහැ. හරි. එක එක විදිහට මාරු කරත් එහෙම අර ලොකු වෙනසක් නෑ ඔහේ කෙරෙනවා වගේ. එතකොට අර භාවනා කරනවා කියලා හිතෙන්නෙත් නෑ අර ඉස්සර වගේ ලොකු ස්පිරිචුවල් ගතියක් එහෙම එකකුත් නැහැ. හරි කිසිම ප්‍රශ්නයක් නෑ. මතක තමයි ඉන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි භාවනා කරනවා කියන තැනම තියෙන්නේ දැඟලිලි ගොඩක්. එතනම තියෙන සංස්කරණ ගොඩක්. ඒ සංස්කරණ ටිකත් අඩු වෙවි අඩු වෙවි යනවා. මේක නිකන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙන්න ඕනේ. එතකොට ආයේ ජීවිතයයි භාවනාවයි කියලා දෙකක් නැහැ. ජීවිතේත්ම භාවනාව වෙලා එතකොට. 아무තෙන් දැඟලිල්ලක් නැහැ. නිකන් වැඩේ කරනවා හැබැයි. නොකරනවත් නෙමෙයි. දඟලලා කරනවත් නෙමෙයි. හැමතිස්සෙම හිත කොහෙද තියෙන කියලා පොඩි මේ මේකකුත් තියෙන කොච්චර කරබල. අන්න හරි. අන්න හරි. නිකාර ඉස්සර වගේ ලොකු අර සාන්ත දාන්ත ලොකු එහෙම ගතියක් නැහැ. හරි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ දැන් බලන්න එකාතකින් එහෙම ලොකු දැඟලිල්ලක් නැති වුණාට හිත උපාදාන කරලත් නැහැ කියලා නේද? හිත මොහොකවත් පටලෝගෙනත් නැහැ. හිත කොහෙවත් උපාදාන වෙලා බර වෙලා ස්ට්‍රෙස් මේ ආතති ගත වෙලා එහෙමත් නැහැ. හිත සැහැල්ලුවෙන් ඉන්නවා. සාමකාමීව තියෙනවා. උපාදාන වෙලත් නැහැ. හැබැයි අපි දඟලන්නෙත් නැහැ. නේද? ඔන්නේ වගේ තමයි අපි නිකන් අර ස්වාභාවිකත්වයකට තව තව තව අපි එන්න ඕනේ. දැඟලීමකට කෘතිම බවකට නෙමෙයි නිකන් ස්වාභාවිකත්වයකටපත් වීමක්. හොඳයි පෙරවන් සම්මයි ඊළඟ දහම් ගැටලුව සංඝයාට ඉදිරිපත් කරන්න පුළුවන් අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට මේ ගැටලු දෙකක් ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න තියෙනවා පළවෙනි එක භාවනාමය අත්දැකීම ඊයේ මම සක්මන් භාවනාව කරනකොට මට රැහැයි වගේ හඬක් ආවා ඒක දැන් දිගින් දිගටම තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක වළංගන දෙයක් නෑ. ඒක ඔක තමයි sound of silence කියලා කියන්නේ. ඔක එච්චරම මේ ප්‍රශ්නයක් කරගන්න එපා. ඕකට තමයි sound of silence කියලා කියන්නේ. නිහඬේ හඬ කියලා අපි ඉතින් ඔයකට ව්‍යවහාර කරනවා. sound of silence කියලා. ඉතින් ඕකටම පොතක් එහෙමක් ලියලා තිනවා මේ අජාන් අමරෝ ස්වාමීන් වහන්සේ. අජාන් සුමේදෝ ස්වාමීන් වහන්සේමත් ඔවා ගැන නිතර කතා කරනවා. ඒ කියන්නේ දැන් අපි අර හිත සංසුන් වෙන්න සංසුන් වෙන්න එක්තරාන්දමක ඔය වගේ නිකන් හයි ෆ්‍රීකවන්සි එකකට යන්න පුළුවන්. නිකන් ඇහෙන්න පුළුවන් නිකන් පැහැයිව කෑ ගහනවා වගේ හඳක්. ඒක අර තේරුම් ගන්න තියෙන හිත හරි සංසුන්. හිත හරි සංසිඳිලා තියෙන්නේ. කෙලස් නැතුවයි තියෙන්නේ. කියන එකට එක්තරා ඉන්ඩිකේෂන් එකක් තමයි. එක්තරා සලකුණක් තමයි එතන තියෙන්නේ. ඕක දිගට කරගෙන යන්න මේ ඕක කියන්නේ ඕක තිබුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඕක ඕක නිකන් පසුබිමේ තිබිද්දෙන් අපිට තමන්ගේ සාමාන්‍ය භවනාව කරගෙන යන්නයි තියෙන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේනේ දැන් වගේ දැන් මේ මොහොතේ පවා ඒකේ පිටේට මොන ප්‍රශ්නයක් නැහැ. මට ගැටලුවක් මට වැඩ කරන්නේ. ඔව් ඒක මග ඇරලා යාවි. ඕක නිකන් කාලයක් කොහොම තියෙනවා ඒ වකවානුවක් තියෙනවා ඒකට ඒ ඒ ඒ සංඛ්‍යාතයට මනස නිකන් සෙට් වෙච්ච. ඒකට නිකන් සුසර වෙච්ච යම් වකවානුවක් තියෙනවා. ඊට ඊට පස්සේ ඉතින් ඒක නැති වෙලා යනවා. එච්චර ප්‍රශ්නයක් කරගන්න එපා. ඔව්. ඊළඟට ස්වාමීන් වහන්සේ තන්න සූත්‍රයේදී තෘෂ්ණාදී නිශ්චිතයාට ක්ලේශ කම්පණයේ නවති පවති අනිශ්චිතයාට චරිතයක් නැති කියලායි මරණාසන්න මොහොතේ ස්වාමීන් වහන්සේ අපි ඒ සිහියෙන් ඉන්න ඕන ඒ මොකක්ද එතන වෙන්නේ ස්වාමීන් වහන්සේ නෑ එතන ඇත්තට මේ චන්න සාමින් වහන්සේට ඊටාම ඊටාම ප්‍රබලාන්දමකින් විපස්සනාවක් කියලා දෙන්නේ. නිවන පැත්තට තමයි හිත යොමු කරන්නේ. අනිශ්චිත පැත්තටද හොඳට හිත යොමු කිරීමක් තමයි කරන්නේ. නිශ්චිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නැත්ති. කියන්නේ නිශ්චිතයට තමයි චලිතයක් තියෙන්නේ. කියන්නේ අපි මොකක් හරි අල්ලගෙන ඉන්නවා නම්, උපාදාන කරගෙන ඉන්නවා නම්, ග්‍රහණය කරගෙන ඉන්නවා නම්, ඒ අල්ලගෙන ඉන්න එක හෙල වෙනකොට අපිත් හෙල වෙනවනේ. නේද? අපි බස් එකේ යනවා බස් එකේ සීට් එක අපි අල්ලන් ඉන්නවා. හැබැයි සීට් එකත් හෙල වෙනවා ඉතින් අපිත් හෙල වෙනවා. අපි අල්ලගෙන ඉන්නේ. හැබැයි අපි හිතන්න බස් එකේ කොහෙවත් ගෑවෙන්නේ නැතුව අපි ඉන්නවනම් අභ්‍යවකාශ යානාවක ඉන්නවා කියලා හිතන්නකෝ නේද? ඉතින් අපි ඉන්නේ මැද්දේ මොකවත් ගෑවෙන්නේ නැහැ. එතකොට අර යානාව හෙල්ලුණා කියලා අපි හෙල්ලෙන්නේ නැහැ. අන්න ඒ වගේ. ඒතර මේ නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නැති. අනිශ්චිතයාට කිසිම චලිතයක් නැහැ. අනිත් ඒ වෙනත් කිසිම දෙයක් මත එයා යැපෙන්නේ වෙනත් කිසිම දෙයක් මත එයා මේ බලපවත්වන්නේ නැහැ. එයා ඉන්නේ එයාට ස්වාධීනව. ඉතින් එතකොට එයාට කිසිම සලිතයක් නැහැ, කිසිම කම්පනයක් නැහැ. ඉතින් ඒකයි අපි පුළුවන් නම් අපේ මනස අනිශ්චිතව තියාගන්න. කිසිම දෙයකින් වර්ණ ගන්වන්නේ නැතුව තියාගන්න. තත්වගත කරන්නේ නැතුව තියාගන්න. අන්න ඒක තමයි අනිශ්චිතයි කියලා කියන්නේ. හිත මොකක්වත්ම දෙයක් යැපෙන්නේ හිත හරි ස්වාධීනයි. හිත හරි තාත්විකයි. තාත්විකයි කියනවට වඩා නම් ඉතින් හිත හරි ප්‍රകൃතියක ඉන්නවා කියලා කියන්න පුළුවන්. පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටළු යෝෂිට දෙපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. ඔව්. <coughs> ස්වාමීන් වහන්සේ අද දේශනාවේ සඳහන් කරපු විදිහට සුසීම රහතන් වහන්සේට දැන් දැන් මේ ධර්මය බුදුහාමුදුරුවෝ කියලා දෙනකොට දැන් පටන් ගන්නෙ අනිත්‍ය දුක්ඛ අනාත්මය ගැන කතා කරලානේ ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් දැන් එතකොට දැන් දැන් ඒ ස්වභාවයේ තේරෙන සුසීම ස්වාමින් වහන්සේට නිබ්බිදා ඥානය ගැන එතකොට විරාගය ඊට පස්සේ විමුක්ත ස්වභාවය ගැන කතා කරනවානේ විමුක්ත සිත ගැන. ඔව්. දැන් දැන් ඒ ඒක ඒ ඒ ඒ දනුමද ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝ ඊට පස්සේ අර පටිච්ච සමුප්පාදයට ඇප්ලයි කරන්නේ. ඒ කියන්නේ දැන් හිතේ විමුක්ත ස්වභාවයක් තියෙනවා නම් තමයි පටිච්ච සමුප්පාදයේ අර බින්දන පැත්ත දැනගන්නේ. හැබැයි විමුක්ත ස්වභාවයේ නැති වෙනකොට පටිච්චසමුප්පාදයේ ඇති වෙන පැත්ත පේන්නේ. ඒ ඒ ඒ දෙකේ එහෙම සම්බන්ධයක් තියනවද ස්වාමීන් වහන්සේ? අනිවාර්යයෙන්ම. ඔව් ඔව් අනිවාර්යයෙන්ම තියනවා කියලා කියන්න පුළුවන්. මොකද ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහෙන මට්ටම කියන්නේ ඒ නුවණ ඉපදිලා තියෙන මට්ටම කියන්නේ ඒ නුවණ බලපවත්වන මට්ටම කියන්නේ විද්‍යාවක් පහළ වෙච්ච මට්ටමක්. අවිද්‍යාව සහිත පසුබිම නෙමෙයි හොඳට නුවණක් වැඩ කරන මට්ටම. ඒතර මේ නුවණ වැඩ කරන මට්ටමේදී සංස්කරණ වෙන්න බෑ. සංස්කරණ අඩු වෙන්න ඕනේ. සංස්කරණ අඩු නම් ඒ කියන්නේ යාගේ විඥානේ නාම රූපේ වල පැටලිලා බැහැගෙන උපාදාන වෙලා එහෙම තියෙන්න බෑ. මොකද නුවණක් වැඩ කරනවා. නුවණක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි යම් වෙලාවක ඒ නුවණ ක්‍රියාත්මක නොවෙනවා නම් එතෙන්දී ආයෙ ඔන්න පටලවා ගන්නවා. ආයෙ සංස්කරණ හොගාලා සිද්ධ වෙනවා. සලායතන ක්‍රියාත්මක වෙනවා විඥාන නාම රූප වල පැටලෙනවා ආයිත් ඔන්න ගිහිලා උපාදාන සිද්ධ වෙනවා ඒ නිසා මේ දෙක සෑහෙන සම්බන්ධයි මොකද අපි තුල ඒ නුවණ තියෙන පමණට තමයි සංස්කරණ අඩු වෙන්නේ නේද විද්‍යාව පහළ වෙච්ච පසුබිමේ තමයි සංස්කරණ අඩු වෙලා විඥාන නාම රූප වල පැටලෙන්නේ නැතුව ඒ ඒ දියසුලිය ක්‍රියාත්මක නොවි හරි සැහැල්ලු හිතක් සරල හිතක් තත්වගත නොවෙච්ච හිතක් නොබැඳුණු හිතක් අනිශ්චිත හිතක් පවතින්නේ ඒ විඤ්ඤා මේ නුවණ ක්‍රියාත්මක වෙන නැත්තම් නුවණ රඳා හිටිය මට්ටමේදී තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මට තව දැනගන්න උවමනාව තියෙන්නේ දැන් දැන් මෙතන නිබ්බිදා ඥානය නිසා විරාගී විරාගී ස්වභාවයක් ඇති වෙනවනේ ස්වාමීන් වහන්සේ. හරි. දැන් මේ විරාගී ඒ විරාගී බව දැන් පටිච්ච සමුප්පාදයේ මැද හරියටනේ වැටෙන්නේ. දැන් අර තණ්හාව නැති වෙලා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වුනහම භවය නැති වෙනවා වගේ. හ්ම්. ඒ කියන්නේ අර මුලින්දම්ම එන්නේ නැති වුණාට මැද්දින් ඒකට සම්බන්ධ වෙනවා වගේ ස්වභාවයක්. නෑ එහෙමම කියන්න බෑ. එහෙම හිතුවට ඒකේ වැරද්දක් නැද්ද සෝ? මම හිතන්නේ එහෙම කියන්න අමාරුයි. ඒ කියන්නේ අතන දැන් අපි මුල් මට්ටමේදී අපේ හිත බැඳිලා උපාදාන කරගෙන තණ්හා බරිත වෙලා තිබුණා. ඊට පස්සේ අපි මේවා යථා ස්වභාවයන් තේරුම් ගන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔන්න විරාගයක් හට අරගෙන තමයි නිදහසක් අත්විඳින්න පටන් ගත්තේ. ඊට පස්සේ හිතන්න දැන් ඒ විරාගී බව රැඳෙන නිසා තමයි එතකොට තවදුරටත් ආයි ගිහිල්ලා පැටලෙන්නේ නැතුව ආයි ගිහිල්ලා හේතු වෙන්නේ නැතුව ආයි ගිහිල්ලා උපාදාන වෙන්නේ නැතුව දැන් නිකන් නිදහසේම හිත තියෙන්නේ. මොකද මේ එළියේ පේන රූප සද්ද ගන්ධ රස වලට දැන් විරාගයක් යාගේ හිතේ තියෙන. මේවා වැඩක් නැහැ කියලා තමයි මේ ආකල්පය දැන් හිත තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එතකොට ඒක අර රැඳිලා තියෙන කාලේදී අපිට කියන්න බෑ මේක මද මැදදී හම්බ වෙන්නේ කියලා. දැන් මේ රැඳිලා තියෙනවා කියන්නේ, ඒ කියන්නේ කොහේවත් දැන් හිත පීටලා නැහැ. උපාදාන වෙලා නැහැ. හිත නිදහස්. ඒ කියන්නේ අර විරාගය යට තියෙනවා. රූප ශබ්ද ගන්ධ රස ආදී මේ පංචකාමයන් ගැන විශේෂයෙන්ම එක්තරා අන්දම විරාගයක් හිත තුළ ක්‍රියාත්මක වෙනවා. ඒක නිකන් රැඳිලා තියෙන්නේ. ඒක නිකන් එයාටම දැන් මේ උරුම වෙලා තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් මේ විරාගී ස්වභාවයේ තියෙනකොට අ දැන් නාම රූප ඒ සත්‍යතාවේව හැම දෙයක්ම ඒ කියන්නේ ක්‍රියාත්මක වෙනවද ස්වාමීන් වහන්සේ වෙන්න බෑ නේද දැන් කියන්නේ හිතන්න විරාගය විරාගී මට්ටමකදී හිත ඒව එක්ක පැටලෙන එක අඩු වෙන්න ඕනේ හිතන්න අපේ හිතේ පහළ වෙච්ච අරමුණකට අපි බැඳෙනවා කියන්නේ එතන අපි රාගයෙන් බැඳෙන්නේ ආසාවෙන් බැඳෙන්නේ මුලාවෙන් බැඳෙන්නේ හැබැයි විරාගයක් තියෙන පසුබිමකින් අපි ඒක අත්හැරලා දාවි වැඩක් නැහැ. කෙනේ අත්හැරලා දාවි. හිතේ හිතට ආවට ගණන් ගන්න. හිතට ආවට නිකන් ඔහේ මගින් ඇරලා යනවා. ඇතුළට එන්නේ අපි වද්ද ගන්නෙ නැහැ. අපි ඒත් එක්ක ඇයි හොඳයි අය පවත්වන්න යන්නේ නැහැ. මොකද වැඩක් නැහැ. තේරුමක් නැහැ. මේකේ වටිනකමක් නැහැ. විරාගයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ විරාගී විරාගී ඔව් විරාගී මට්ටමේදී අපිට විඥාණය පටලවෙන්නේ නැති වෙන්න ඕනේ මේ හිත ඇතුලේ නාම රූපයක. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳින් පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි. පිටවස්සන්නයි බොහොම පිං. හොඳයි හොඳයි. ඊළඟට දහම් ගැටලුව ගෙෂන් මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. තුනුරන් සරණයි ස්වාමීන් වහන්සේ මම හිතනවා මම කියන දේ ඇහෙනවා ඇති කියලා. ඔව් ඔව් ඇහෙනවා. හොඳයි. අද දේශනය ගැන මම සෑහෙන සතුටු වෙනවා ඒකේ කියපු දේවල් එක්ක එතකොට ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න සාකච්ඡාව ආගෙන ඉන්නකොටත් හුඟක් දේවල් මට තේරිලා තියෙනවා මේ හුඟක් ප්‍රශ්න වලට තියෙන පිළිතුරු ඒවත් සෑහෙන සම්බන්ධයක් මට තේරුණා මට හිතෙනවා ස්වාමීන් අර එක ප්‍රශ්නයකදී මට තියෙන ප්‍රශ්න දෙක මම කියන්නම් ඊට පස්සේ ප්‍රශ්නයකට මම එන්නම් ඉස්සෙල්ලාම ප්‍රශ්නය මට හිතුනේ මේ සිතට එන සිතුවිලි ගැන හොඳට බලාගෙන ඉන්නකොටම මට හිතෙනවා මේ අපිට එන සිතුවිලි ගැන විමසනකොට එක්කෝ ඒක අපේ ඇලවෙන්නේ පොඩි හරි රාගයක් තියෙනවනේ එහෙම නැත්නම් ඒකට පොඩි හරි තරහවක් ඇති වුණොත් කියන එක ගැන ඒ වැනි සිතුවිලි මට සමහර වෙලාවට එනවා ඒක ඊට පස්සේ පොඩ්ඩ වෙලාවකට ප්‍රපංචයකට හැදෙනවා ඒ හැදිලම ඊට පස්සේ තේරෙනවා මම මේ දැලක නේද ඉන්නේ කියන එක ඒක තේරිච්ච හැටියම ඊට පස්සේ ඒ කෙන් නිකන් නිදහස් වෙන බවත් මට හොඳට තේරිලා තියෙනවා. මං හිතනවා ඉතින් ඒ ස්වභාවය ප්‍රපංච පොඩ් ටිකකට යනවට වඩා අර සිතුවිලි හැමතිස්සෙම පේනවනේ. ඒකට ඇලවි නොවි ඉන්න පුළුවන් ගතිය වැඩි කරගන්න පුළුවන් බොහෝ දුරට ඒක තියෙනවා. හැබැයි අර සමහර වෙලාවට තමයි මේක වෙන්නේ. එහෙම වෙන එක වුණත් අඩු කරගන්න විදියක් තමයි මට නිකන් හැමතිස්සෙම ප්‍රයත්නයකට දරන්නේ කියන එක තමයි මට දැන් තේරිලා තියෙන්නේ. හරි. මම හිතනවා වැඩේ ඒකම තමයි ඉතින් කියන්න කියන්න. ඒකම තමයි ඒකම තමයි මම හැමතිස්සෙම දැයි මොකද උත්සාහ කරන්නේ ඒක උත්සාහ කරාට ඉතින් සමහර වෙලාවට ඒ උත්සාහය හරියනවත් අඩුයි කියලා මට හිතෙනවා ඒ කියන්නේ සමහර වෙලාවට මගේම හිතේ තියෙනවද දන්නේ මේක මට විගාට කරගන්න ඕනේ කියන අදහස ඒ අදහස නිසාමද කියන එක තමයි ප්‍රශ්නයකට මට දැන් යොමු වෙලා තියෙන්නේ. එහෙම උද්‍යෝගයක් ඉතින් තියෙන එකේ වරදක් නැහැ. මොකද අපිට ඒ ඌමනාවක් තියෙන්න ඕනේ කුසල ඡන්දයක් තියෙන්න ඕනේ. එක්තරා අන්දමක ඉද්ධිපාදයක් ඉතින් අපි තුල වැඩ කරන්න ඕනේ. ඒකේ වැරද්දක් නැහැ. ඉතින් අර කලබල වෙලා තේරෙමුකුත් නැහැ ඉතින්. කලබල වෙලා මේක කරන්න බෑ. සියුම් ගමනක් දැන් තියෙන්නේ. අපේම හිතේ හටගන්න සියුම් සියුම් කෙලෙස් දකිමින් ඒ පටලැවෙන තැන් තේරුම් ගනිමින් හිතේ තියෙන ප්‍රවණතා ඒ තාම තියෙන පුරුදු ඇබ්බැහි වටහා ගනිමින් යන්නයි තියෙන්නේ. ඒතට ඒව වටහා ගන්න වටහා ගන්න ඒවට අපි දෙන ඒවා ඒවා නිකන් පෝෂණය කරන ගතිය අඩු වෙලා ඒවට අහු වෙන ගතිය අඩු වෙලා ඉස්සරහට යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් ඒක හිමින් තමයි යන්න වෙන්නේ මේ කලබලයේ අමාරුයි. නිකන් හිතන්න දැන් අපිට කලබලේ ඉදිකට්ටකට නූලක් දාන්න බෑනේ නේද? අපිට යන නිශ්ශබ්ද වෙන්න ඕනේ, සංසුන් වෙන්න ඕනේ, නිශ්චල වෙන්න ඕනේ. ඊපස්සේ ගාන්ට ඇහැ යොමු කළා තමයි මේ වැඩේ කරන්නේ. ඔන්න ඒ වගේ වැඩක් තමයි ඉතින් දැන් තියෙන්නේ. <laughs> ඒ සමනත ඒක මට තේරිලා තියෙනවා. ඉතින් මම වක්තලාවට බලනවා එහෙම වෙච්ච වෙලාවකට පොඩ්ඩක් ස්ලෝ ඩවුන් කරගන්න ඒ කියන්නේ මනස මට තේරෙනවා එතකොට ඒකට ඉන්ස්ට්‍රක්ෂන්ස් මමම දෙනවායි කියන එක මම now let's try to do something this way කියලා මම ඉන්ස්ට්‍රක්ෂන්ස් මටම දෙනවායි කියන එකත් මට තේරෙනවා. ඉතින් මම යා කියන එක එතන හොඳටම ඉන්නවායි කියන එක මට තේරෙනවා. එතෙන්දි මෙහෙමයි. දැන් අතන ඔව් අපි බලන්න ඕනේ දැන් මමයා ඉස්මතු වීමයි අපේ නුවණින් උපදේශ උපදේශත් දීමයි කියන එක මට හිතෙනවා නිකන් දෙකක් කියලා. ඒ කියන්නේ මේ කියන්නේ මම ඉස්මතු වෙනවා කියන එකේදී තියෙන නිකන් අර පුජ්‍යල භාවයත් තනා ගැනීමක් කෙනෙක් වශයෙන් ඉස්මතු වීමක්. නමුත් අපේ අපේ හිතෙන්ම නිකන් නුවණක් ඉපදිලා මෙන්න මෙතෙන්දි මෙහෙමයි කරන්න ඕනේ කියලා අර ඉන්ස්ට්‍රක්ෂන් එකක් එන එක ඒක මමයා ඉස්සරහට වීමක් කියලා එහෙම කියන්න අමාරුයි. හොඳම ඒක මට එහෙම පැහැදිලිලා තිබ්බේ නෑ. ඒක හොඳයි ස්වාමීන් වහන්සේ ඒක දැනුම් දුන්නේ මම හිතනවා ඒ මොකද මට හැමතිස්සෙම එහෙම ඉස්සර එවැනි අදහසක් එනකොට මම හිතන්නේ මේක මම යාමද කියන එක ගැන මට ඒක තේරුනේ නැහැ ඒ විදිහට මම හිතන්නේ දැනගත්ත එක හොඳයි මගේ දෙවෙනි ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ ඒක මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේම කිව්වා අර අද තව සොහොයුරියක් ඇහුවා මං හිතන්නේ ධර්ම සොහොයුරියක් ඇහුවා සයින් සවුන්ඩ් ඔෆ් සයිලන්ස් කියන එක. ඒක මං හිතන්නේ මම මීට ඉස්සරත් ඒක ගැන කිව්වා ස්වාමීන් වහන්සේට මං හිතන්නේ ඒක හුඟා තදින්ම මට තියෙනවායි කියලා මම දන්නවා. ඒ ඒක මම හිතාගෙන හිටියා දැන් මේක නැති වෙලා යයි කියලා. ඊට පස්සේ මම ඕක ගැන පොඩ්ඩක් ගිහිල්ලා කියවුවා රිසර්ච් කළා. මේක සයන්ටිෆික් මෙඩිකල් රිසර්ච් වලක් තියෙනවා මේකේ නික නිකන් වෙන විදියකට ඒක විස්තරයක් කියලා මම ඒක ගැන මෙතන කියන්නේ මම හිතන්නේ ඒක දිගටම තියෙන එක ඒක ගැන මම හුඟක් වෙලාවට සිත අන්තිමටම එතනට හැදගෙන යනවායි කියන එකත් මට තේරෙනවා ඊට පස්සේ ඒ සද්දය ෆ්‍රීකවන්සි එක නිකන් උච්ච වෙනවා කියන්නේ නිකන් හයි පිච් එකක් වගේ එනවා කියන්නේ අන්න එහෙම ඒක දිගටම පැවතීගෙන එනවා කියන එක තේරෙනවා ඒක ගැන මං හිතාගෙන හිටියා ස්වාමීන් ඒක නෑ තව ටිකක් කොහොම කරගෙන යන්න තව ටිකක් කොහොම කරගෙන යන්න ඕක ගැන අවධානයක් නොදී ඉන්න ඕක ගැන වැඩි වොරි වෙන්නේ නැතුව ඉන්න ඕක ගැන වැඩි කල්පනා නොකර ඉන්න නොදැනුවත්වම ඕක දන්නෙම නෑ අහොසෙලා යාවි. ඒ තරම්ම يعني ප්‍රශ්නයක් කරගන්න ගියොත් ඒක නිකන් අපිට හිසරදයක් වෙනවා. ඒ වෙනුවට නිකන් ඕක ඔහෙ තීද්දෙන් මම මගේ වැඩේ කරගෙන යනවා කියලා කරගෙන යන්න. හොඳයි සවනල් ඊට පස්සේ මම මේ මගේ අන්තිම ප්‍රශ්නය මේක සාමාන්‍යයෙන් මම හුඟක් වෙලාවට එක එක ස්වාමීන් වහන්සේලාගේ වමනා එපාසන් වලට මම ඉස්සර හරියට යොමු වෙලා කියනවා මට ළඟකදී දැනගන්න හම්බුණා මම හිතනවා මේක ජන ස්වාමීන් වහන්සේගෙන් අහන එක සුදුසුයි කියලා මොකද ස්වාමීන් වහන්සේ ධර්ම සාකච්ඡාවල් හොඳට කරගෙන යන නිසා මට විශ්වාසයක් තියෙන නිසා මම මේක අහන්නේ ඉතින් මුදල් ගනුදෙනු මුදල් වගේ දේවල් පූජා කරන එක ඒකෙන් අපිටත් පවක් ඇති වෙනවද කියන ප්‍රශ්නය විතරයි මට තියෙන්නේ eh, එහෙම ඉල්ලුවම ඒකට eh, ඒ පොරොන්දු ඉෂ්ට කරන එක ඒකෙන් මොන වගේ eh, මොන වගේ ප්‍රශ්නයක්ද අපිට ඇති වෙන්නේ කියන එක පමණයි මට දැනගන්න අවශ්‍යතාවය. ඒකෙන් කොහොමද මම වැළකීලා ඉන්නේ කියන්නේ. නෑ ඒක තමයි දැන් ස්වාමින්වහන්සේ කෙනෙක් විදිහට මුදල් ඍජුව ඉල්ලනවා කියන එක ඉතින් ගැලපෙන්නේ නැහැ. එතෙන්දී අපි හිතමු වාක්කාරි කටයුත්තක් තියෙනවා නම් මෙන්න මේ කටයුත්තට මුදල් ටිකක් වමනා කරලා තියෙනවා කියලා හංගවන්න පුළුවන්. එතෙන්දී කියන්න පුළුවන් ඒ කියන්නේ මුදල් එක පැත්තකින් ඒ කටයුත්ත සඳහා හිතන්න දැන් ඔන්න මා කරි ආවාසයේ ගෙදර මා කරි කඩතොළු වීමක් වෙලා තියෙනවා. එතකොට ඒක රෙපෙයා කරන්න වෙලා තියෙනවා. එතකොට ඒක රෙපෙයා කරගන්නේ ආවාසයෙන් නඩත්තු කරගන්න යම්සි මුදලක් කොමනා වෙලා තියෙනවා. ඉතින් එතකොට උන්වහන්සේ ඒක අඟවනවා. ඇඟෙව්වහම ඕනේ නම් එතකොට ඒක උන්වහන්සේටම උනත් පිළිගන්නත් පුළුවන්. මොකද මේ තමන්ගේ පෞද්ගලික පරිහරණය නෙවෙයි ආවාස පිළිසර කර කර ගන්න. හැබැයි ඉතින් ඒක වඩා සුදුසු ක්‍රමේ නම් තමයි ඒ සඳහා ගිහි කෙනෙක්ව යොදා ගන්න එක. ගිහි කැපකරුවෙක්ව නම් කරන එක. මුදල් අතට ගන්නේ නැතුව ඒ කැපකරුවාට කියනවා ඔයා ඔන්නේ වැඩේ කරලා දෙන්න මෙන්න මේ මහත්තයා උදව් කරන්න සූදානම්. ඊටසට ඒගොල්ලන්ට මේ වැඩේ කරලා දෙන්න කියනවා. මොකද මේ අනුන් හදලා දීපු තැනක්නේ. මම හදාගත්ත තැනක් නෙමෙයිනේ. එතකොට ඒ අනුන්ටම බාර දුන්නා. මහත්තයා චුට්ටක් මෙන්න මේ වැඩේ බලන්න කියලා. එතකොට ඒගොල්ලෝ දේගොල්ලෝ සංගත් සම්බන්ධ කළා. එතකොට ඒගොල්ලෝ වැඩේ කරනවා. ඒක තමයි වඩාම ශ්‍රමණ සාරූප්‍ය දේ. හොඳයි ස්වාමීන් මට ඒ ඒ කියන්නේ මොන මොන හරි ඒකට වමනා උපකරණ භාණ්ඩ අරන් දෙන ඒක වඩා සුදුසුයි. ඒක ඊටත් වඩා සුදුසුයි. ඔව් සල්ලි කෙලින්ම ඔව් සල්ලි අතර දෙනවට වඩා ඉතින් අර වැඩේ තවත් සුදුසුයි. ඒ වගේම ඉතින් අර සාමාන්‍ය හොඳ ක්‍රමේ තමයි සල්ලි පරිහරණය කරන්නේ නැත්නම් වඩා සුදුසුයි. ඒකට ඉතින් ඒ සඳහා කැපකරුවෙක් යෙදලා ඉන්නවා. එයාව නම් කරනවා මෙන්න මේ මහත්තයා තමයි මේ වැඩේ බාරගෙන ඉන්නේ. එයා තමයි කැපකරුවෙක් විදිහට කටයුතු කරන්නේ කියලා එයාව පොඩ්ඩක් පෙන්වුවාම ඒතර අර අනිත් තැනැත්තා දැනගන්නවා මේ මෙයාත් එක්ක තමයි මම ගනුදෙනුව කරන්න තියෙන්නේ කියලා දැනගෙන ස්වාමින්වහන්සේව බේරලා අනිත් පැත්තෙන් යනවා. ඒක තමයි ස්වාමීන් වහන්සේ මට මට දැනගන්න ඕමන වෙලා තිබ්බේ. අපේ පැත්තෙන් කොහොමද ඒකට වැළකෙන්නේ මං හිතන්නේ ස්වාමීන් වහන්සේගෙන් ලැබුණ පිළිතුර මට ප්‍රමාණවත් හොඳයි. මම හිතන්නේ එච්චරම තමයි මගේ හොඳයි. හොඳයි. තුනුරන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි. නිරෝගී දීර්ඝායස ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි එහෙනම් අදත් අපි පැය දෙකක කාලයක් ධර්මදේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනවා.